අයිබංකලට එකතා දෙසේ නානමයට හැම සාදරය පිළිගන්න ම කාලිග බුද්ධික ආතෙලෙන කැංගුරල්ලන්තේ සිතිලින සාදරය පිළිග කතාකරගට මෙම මතක මතක අපියර ගේසර් ගේමක් හෝ මෙමරි ඉම්පරූ කරන්න පුළුවන් හොඳයි කියල මකක් දෙගෙනවා එම අයිර ලුමා සිටිද ලුමා සිටිද කියලා බෙරින් ඉම්පරූමන්් ග්‍රේම ගත්තිය ලුමා ලුමා සිට එක පේ කරන්න ඕනෙක් ්‍රීවර්ෂණ ඇතියෙනවා සරව අපේ ඔෆිසක හැමෝමක මේ පාවිචි කර ඒකැනෙ ගොඩක් එක මේ ගේම්ස් තියෙන්නේ එක ගේම්ස් එතකොට දැන් ওই සමහර අයට තියෙනනේ දැන් මිනිස්සු හම්බුනම එයාගේ නම් මතක නැහැ. මටත් ඔය සමහර අයට එනවා දැන් කතා කරන ඔක්කොම කරන නම් මතක නැහැ. කියන්නේ හම්බ වෙලා තියෙන ඔක්කොම කරලා තියෙනවා. ට මොකක්ද නම කියලා මතකෙන ඒ වගේ ඉම්පරූ කරන්න අර ෂෝට් මෙමරි ඉම්පරූමට් කරන්න මේ ගොඩක් ගේම් තින සයිට්කිවත්තම එල්මෝSIටY මේ ඇප්තියනගේ ඔය ඇන්ඩරයිඩල් ඇප්තින දවසට මෙච්චරලා කරන්න පුළුවන් මේ තියෙන හැබැ ඕකාර මේ ඕකට ගොඩක් මෙහෙම තිනර ඩිසිපියුට් තින ඩිසිපියුට් කියල කියන්න මේ කට්ටියක හෙම නෑ මෙහෙමයි කියලා කතා කල තෙද උදාරකත විකපීඩියගෙත් තියෙන්නේ මේ විකපිඩිය ආටිකල්ල ගැහොත්හෙම තිලද ලොමෝසිටේස online program consisting of games claiming to improve memory tension ඒතිගැන කලේම් ගැන එතකට ගැන එක එහෙම වෙනවා කියලා කවුරුත් පරුවන් නෑ මම එදස්සල පාවිච්චි කරා යම්කිසි මේකක් තියෙනවා මචං. ඒ කියන්නේ මෙහෙමනේ මොලේ කියන්නේ මචං අර පුරුදු කරන තරමට තමයි මචං ඒක efficient වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් හැම දෙයක්ම ඒක හැමතිස්සෙම කරනකොට brain එක train කරන්න පුළුවන්. අපේ මොලේ අපි වැඩ දේවල් කරනවට අර වැඩ ගන්න තරමට තමයි මචං ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙන්නේ. මොලේ පාවිච්චි කරේට අර මසල්ස් වගේ තමයි අපි ජිම් ගිහිල්ලා යකඩ උස්සොස් සිටියේ මසල්ස් හැදෙනවනේ. ඒවගේ මොලෙත් පාවිච්චි කරොත් දියුණුවෙන හැබැර තවත්තර මේකත්තිනට මොලේ අපේ ඇත්තරම මේ ගොඩාක් දියුණුවෙලා නැත්ත මේ ප්‍රශ බ්ලඩ් යන ප්‍රශර එක හින්ද කියලා මොලේ තියෙන් ප්‍රශර් ඒදයහැකෙන එන බ්ලඩ් ්ලෝ එක අඩු කල්ලා තියන්නේ ඇතල තින ප්‍රශර එක හිද කියලා සමහරර එක ඔය එකේ කර මේ ට්‍රයිබ්සල් හෙම මේ ඔලු හිලක් ගහන ස්කල්ලගේ බ්ලඩ් සප්ලයි වැඩි කරන්නේ නෑ ප්‍රෙෂර් එක අඩු වෙන මොලේ ඔළුව ඇතුලේ. එතකොට මේකෙන් වෙන්නේ බ්ලඩ් සප්ලයි එක වැඩි වෙනවා. කාටරි ඕන්න හිලක් ගහලා බලන්න. <laughs> වැඩි වුණා කියලා අපිට කියන්නේ. ඔයගේ එක එක අර දැන් ඔළුවෙන් හිට ගන්න ඔය යෝගවල එහෙම තියෙන්නේ. මොලේට මේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩි කරන්න. එතකොට ඔය ඔය කාලේ මේ ඉස්සර කාලේ කතාවක් තියෙනවා මේ අර වහල් රුප්පාලේ මිනිස්සුන්ගේ ඔළුව ගැට ගහලා තිබ්බා කියලා. එතකොට අර ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒ මිනිස්සුන්ට හිතන්න බැරි වෙනවා කියලා ටික දවසකින්. අන්න ඒ වගේ. ඒ කියන්නේ එතකොට මේ කවුරුරි එහෙම හිලක් ගහගෙන ටෙක් චෙක් කරලා තියෙනවා. මොකද මේ ඉස්සර ඔය මේ ඒ කියන්නේ ඔය ගොඩාක් ඔය දැන් රිසර්ච් කරන අය ඊට පස්සේ ආටි ඔය මේ මොනවද ඒවට කියන්නේ කැනීම් කරන අය කියන්නේ විවිධ ශිෂ්ටාචාරවල වෙච්ච දේවල් ඒ වගේ කරන අය හම්බෙලා තියෙන ස්කල්ස් එහෙම එහෙම ඔළුවේ හිල ගහ ගහලා තියෙන ස්කල්ස්. ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එක. මොනවද සර්ජරි කරපු? ඔව් ඒ කාලේ ගැන ගොඩාක් කාලේ ගැන. <laughs> ගල්ලි වලට දැනුත් කරනවනේ සමහර සර්ජරි වලට හිල. ඔව්. ආව ඕකරනවන හිලක් ගහගත්ත හැබැ මල්ල පැල්ලමට මේ ප්‍රශරුත් වැඩින කියෙන ටක්ගල කාල අර දැර කාරලහයි කරන්න මේ අර මේ බ්ලෝ් වැල්ල එකක් අපට විසිල්ලක්කද පිෂ් කල ඒවගේ ඔලුවටත් පොඩි අර විසිල්ලක් හයිකල් තිබන මල පැල්ල ප්‍රශවෙච්චලට සද්දේ පිෂ් ඒ ගැන හොල බලනු නැතිනේ ගලින් අර සෙකවරිට්න වහන් වන්නේ සමර සරහන පොට්ටස්ටක ස්ටේවගේ මොකක්කර විසච්චක් කවකන කියලා දාර නිදාගන්න බැරිවෙන වයසට යනුගන පනට මට ඔය කතාව කියන්න ඒක ඉම්ප්‍රෝ කරන්න මොකක් හරි ෆෝමිල්ල එකක් හදාගෙන යන මේමයි අර ඔයි නිදාගන්නක පටි කතාවත් තියෙනවනේ මේ දැන් අපි මේ අර නැප් එහෙම ගන්නවනේ නැප් ගන්නවා කියලා කියන්න මේ දැන් ගොදා දවල්ට අපි චුට්ට නිදාගන්න සැකකුට නිදාගන්න ද ඉස්සරම වීකෙන් තිබ්බා සිකුරාදා රෑ නිදාගත්තර පස්සේ ආයනකට සඳව උදේ තමයි ගැනේ දිගටම නේද කොහොමාර හැදෙන්නේ නැගිටින්නෙම නැහැ. කොහොමාර අර টয়ලට් එකෙන් විතරක් කන්න බොන්න ඕන උච්චලාට විතරක් නැගිටින හැරෙන්න. දැන් ඒ කාලේ ඒ කාලේ ඒ වගේ සැප තිබ්බා. කිසිම අවුලක් නැහැනේ. හැබැයි ඒ කාලේ අපිට දැනෙච්ච දත්ත එහෙම නිදාගත්තම ඇඟට හරි අමාරුයි. ඒක නිසා අර නැප් එකක් ගන්න හොඳම ටයිම් එක කියන්නේ මේ less than 30 minutes. විනාඩි 30කට වඩා නිදාගත්තොත් හිටියට වඩා එකට අමාරුයි කියලා. ඒක සමහරවිට ඇඟට මහන්සි වෙන අපි පොඩ්ඩක් නිදාගන්නවනේ. නිදාගන්න එක ඉම්ප්‍රූව් වෙන්නේ 30කට වඩා අඩුවෙන්. දැන් ස්ටීව ගිප්සන් මොකද කල තින වයසකයට නිදන්න කරන්න මුලින් අර ඉජී සැන්සර්ස්වාගයක් කරගෙන ඇන්ලයිස් බ්‍රේන් පැටන් නස් කළ ඉවස මඩිසින් වගේකුත් තියෙන මොනහරකට එහම ෆෝමිලා එකක් හදලා ආයක වෙනස්සන්න මනාගේ පැටන් එක බල්ලා එකට අනුව බෙහෙත් ගත්තට පස්සේ රිසර්ච්ච එකක් බුද්ධිකට කොම නින්ද තත්ව තර නිද මන්න නින්දන මන්නන් දන්න රෑට ඇඳට යනවයි උඩේටයි <laughs> පොඩිකයිල් වදදිල ගුද්දනක දැම ට්‍රයිගන්න මර කොලාහට කලින් නිදාගන්න ට්‍රයිගන්න ඒක මහා රමාරුවෙන හැබැ මෙම මට ඒක ප්‍රශ්න තින මෙම මට දැ සාමාන්‍යයෙන් නින්දි මත හැදෙන්න්නේ වන රෑට දවලට තමයි නිදිමත එක මට සමාලට දවල්ට ගෑම පුදුව නිදි මතක්ක හැබැයි දැන් රෑට කවදකනින්ද හැබැ රෑට මක්කර වැඩත් තියෙන කියම කරන්න මාර නිදිමතත් තියන්නේ ගැන්නේ දැන් නිදාගන්නවට නමෙන් නිදාගන්නන වගේ මේ ගත්තා තියන්නේ නින්ද කියන්නේ මහා අපූරු දෙයක් නේ පොඩි ළමයින්ට එහෙම ගොඩක් නින්ද ඕන එකද අපිටත් එහෙම නිදාගත්ත අපි වර්ධනය වෙනවද දන්නේ නැහැ තව වැඩිපුර <laughs> නේ රිකවර් වෙන හොඳට නේ ඔව් ඒක ඒ වෙනසක් තියෙන නින්ද අඩු වෙලා දවස් තුන හතරක් යනකොට වැඩි ඕ පැයට නින්ද කියන එක නම් මං කියන්නේ අත්තම මාසනේ අඩුම ගානේ පැය හයක් කියලා නේ තියෙන කියන්නේ මහිතන්න එක මේ කැන වැඩිපුරම බලපාන ගොඩක් බලපානවායිටෆිල්ඩක කැම් පෝග්‍රමින් හරි නැත්තන් ඩිසයිනින්ගේ පැත්තින්නයට මහිතන්නේ සාමාන්‍යයෙන් වෙන ජොබ්ස් වඩත් බලපාන හොඳ වෙස්ටගන්න නැත්තන් හැම ෆිස්සගේ අඩ කැන ප්‍රඩක්ටිවිට එක බහින ගොඩ මන කර නිදිමත තුර මං එක් ගැන කිසිම පයිට්ටක් කරන්න විනාඩියක් හර නිදාගන්න ඒකට ගොඩක් ඉතින් ඔෆිස්සල් නිදාගන්න බෑන් ෆිසල් නිදාගන්න බෑ ඇත්තම කතාකොත්තේ මේ අර ශොප්පන් නොබිස් ඇක්ට එක එක ගොඩ බිස්සසලට අදාලන ඇක්ටගේම දීලා මේ රස්සාාවෙන් අයින් කරන්නාවේ පඩි කපන්නාරේ බෝනිින් අදන්න පුලන් කියලා පිසික නිදාගත නිදා ගැනීම මචන් කරනිකන් ක්‍රයිම් එකක් වගේ දිය අන්න තිලියව කැන්න ආනේ මොකක්ද බං ඔස්ට්‍රේලියයා සිගනල් නැද්දා ඕනික දියුණු රටවල් නේද තෙල්න අර ඉන්සයි් ඉන්සයිට් නෑ එක නම හොන්ඩ ඉන්සයිට් රෝවර්ක මේ ඔන්ඩයින් සයිට් ඇන්න ඒක නම මේ රෝවරගේ නම අලුත් නාසා ඉන්සයිට් ලෑන්ඩගෙන මේ ඉන්සයිට් තමයිගේ ඕගේ නම ඉතින් මේක මේ සන්දාය මහිතන මාස හයක්වත් යන අඩුම ගාන මේකට මේ ඉගැන් ලංකල් ලෝකෙන් ඇව්වට පස්සේ මේ ඔත්තගේ ඉදන් මාස්සොලට යන්න විතරමන් දන්න තරමින් යනවා මැයිවල වගේ තම යවල තිබුණ ඕ මාස හතක් ගිල්ලද ඉතින් මේ ලෑන්ඩ් කෙරුවේ අඟහරු උඩට සඳුද හැබැයි මහිතන්නේ දැන් ලෑන්ඩ් කල්ලා ටික වෙලාවකට පස්සේ අර සෝල පැනල්සේ මොක්කොම මේ ඩිප්ලේ ඔක්කොම දිග අරගෙන මේ පොටොයක්කුත් එවල තිබ්බ මංහිතන්නේ පොට එවන්න පටන්ගෙන හැබැයි මේක මේ ලොකුම එගොලගේ අරමුණ වෙලා තියෙන් කොහොමද මේ පලනට්ස් හැදුන ගැන පලනට් එක ඇතුලේ තියෙන දේවල් ගැනත් මේ රෝව එක ප්‍රධාන මේ අරමුණ වෙලා තියෙන් වෙනස් මේකක් තිබුණ මේ යනකොට කමියනිකේෂන් එන ප්‍රශ්නයන්න විනාඩි ගානක් ඇවිට හත් අත්දහය අද යනවන් කමියනිකේට් කරන්න එකයි ඉලටර් සර්වේස් එකට ගහාම මේ සිගනල් එන්නහැන අරිට අරිසර එවන ෆොටෝ පේන්නේ නිකං අර දූ විලිකොඩක් ඒවාගෙන පේන්නේ එකින් දර තව සැටලයිට් පොඩි සැටලයිට් දෙකුත් ඩිප්ලෝයි කරනවාලු එකින් ලෑන් කරන්න කමිනිකේෂන් එක හදාගන්න රගෙන ඇත්තකට එන කමිනිකේෂන මොකද අපි දැන් ගොඩක් අය ලෝකයේ හතරස් කියල හිතන් මේ පැතිලි කියල හිතන් හිටියට මේ ඇත්තම ගත රවුන්නේ එතකොට දැන් ඒකත් එක්ක අනිත් අපි මේ ලෑන් කන ග්‍රහලෝකත් රවුන්නේ එතකොට ග්‍රහලෝක අපි අනි පැත්තට කැරකෙනකොට අපිට ෆේස්ෙන් නැති වෙලාවක් කෙන ඉගැන ෆේසෙන් නැති වෙලා කියන්නේ ලා පෘතුවියයි මාසු අතර තියෙන කෙලින්ම පෙනීමක් එකැන මේ පැත්තේ සිගනල්ලයක් එකැන අපිටම දෙක මුණට මුණලා හිටියොත්න සිංහලයක් හොඳට මෙවන්න පුළ ඔය ඕක හදන්න තමයි ගොල ඇතර සැටලයිට්යක් වන්නේ ඒ දෙක අතර බීම් කරල තමයි ලංකා ලෝකෙට එවන්නේ එවන එකත් අපේ එකැන එක හැමතිස්සම ඇමරිකාවට ෆේස්සලා ඉන්නෑනේ නාසයක තිබ්බට ඒකෙත් අයි දැන්ෙක්කෝ ස්පේස් ටේෂන් එක හරි හම නැත්ත ගොළඟ වෙනම වෙන මෙහදන ලයිට් එකට සැටලයිට් එකට අරගෙන හෝ නැත්තම් වෙන ග්‍රවන්් ටේෂන් පාචි කරන ගොලි ගැන ලෝකේ පට පීටම ග්‍රව් ටේෂන් තිර සටලයි ඒගැනීමේ කමිනිකේ එකන ස්පේස් කමිනිකේෂනට ඒ පාචි කලන ගොල ත්‍රීලේ කරන්න මොකද ගොඩක් ඔය සිගනස් ගොඩ මයික්‍රවේව් සනහිද ලයින් of සයිට් ගොඩක් ඕන මොකද මයි දැන් අර දැන් ඉස්සර ප්‍රශතියන්නේ ඩේටා කමිනිකේට් කරනකොට අපි දැන් ඔය දැන් හයි ඉස්සර මතකනේ මීඩියම් වේව් රේඩියෝ ගත්තාම මේ ලංකාවේ හැවොන තැනකට ඇහෙනවා එහෙම නැත්නම් පිටරටේවත් අපිට ෂෝට් වේව් ඇහෙනවනේ. ඒකට හේතුව තමයි මේ අර ලොකු ෆ්‍රීකවෙන්සි බවුන්ස් ඔෆ් වෙලා කොහෙන් කොහෙන් හරි එනවා සහ පෙනිට්‍රේෂන් පවර් එක වැඩි කියන්නේ. මොකක් හරි හරහා යන්න පුළුවන් දැන් ඔය Wi-Fi ගත්තා 2.4 GHz බිත්ති හරහා ටිකක් ගියාට 5 GHz තාම යන්නෙම නෑ වගේනේ. කයි මම හිතන්නේ තාම තාම තියෙනවා මේ SLBC එකේ ෂෝට් වේව් ප්‍රශේෂන තින ට්‍රින්කෝලින් යන එක මිටලයි චරියට හැන එකක් තිනවා ඇයි හැබැයිදැන් තව දැන් ඔය ගත්තතමර බොයිස පැමරිකත් යන්න ෂොට්ටන තම ඉතින් ඕවාගේ ගත්තහම දැන් අර වෙලා තියන්නේ ෆ්‍රිකන්සේ පල්හට එන්න පල්ලහටන බෑන්විත්ත කඩු ඉතින් බෑන්විත්තක වැඩි කරගන්න තමයිර හය මෙගට්ස් කරන්වලට යන්නේ දැන් හය මගට කන්නන්ගලට හම තම සැටලයි් ගොඩක් කොට බවන්ස් කල්ල වන්න නැත්තන් ඉතින් අර දැන්ගුණත් බැලුහ ම මේ ලගදත් මේ ඉන්සයිට් එක අපපු ෆොටෝ එක දැකලකව තාමත් මුන්ට හොඳ කැමරක්වා ගන්න බැන කියලා අර වෙලා තින්නේ ඉමේජ් එක ට්‍රාන්ස්ෆර් කරන්න යන ටයිම් එක සහ ඒ ෆයිල් එක සහ ඉස්සත් ඉම්පෝටන්ට් ඒ ප්‍රශ්නේ. ඔය කමියුනිකේෂන් ඔය ප්‍රශ්නේ දැන් Wi-Fi වලටත් ඔක තියෙනවා. ඔව් තියෙනවා. 2.4 සිගනල්ල වැඩිය බ්ලොක් කෙන 5 දුරාඩු වෙන ස්පීඩ්ද දුරද කියන එක මත <laughs> කම්ප්‍රමයිස්යක් තියෙනවා ඉතින් ඔය දෙකම කරන්න ටියක් අමාරු දැන් ඔය දැන් මේ ළඟදි තම හයි ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි ස්පේස් ස්ටේෂන් එකටත් ආවේ කියන්නේ ස්පේස් ස්ටේෂන් එක මොකද ඉන්ටර්ස්ටේෂන් ස්පේස් ස්ටේෂන් එකට ඉස්සර ඒවත් හරි ස්ලෝ තිබ්බේ මම හිතන්නේ දැන් ඒක ලේසර් එකක් ඒගොල්ලෝ එකපාරට ටෙස්ට් කරලා තිබ්බා ලේසර් හරහා මේ කමියුනිකේට් කරන්න ඒ වගේ. මොකද තමයි ප්‍රශ්නේ ගොඩක් අය හිතන්නේ සැටලයිට් දාපුවා ඉන්ටර්නෙට් පාස් කියලා නෑ ගණිත. <laughs> අර ලූන් ගෙනාවනේ කවුද? ආ අපිට මේ දේශපාලන කතා කරන්න එපා කියලා තහනම්. අපි ඉස්සර කතා කරේම නැහනේ. කතා කරේ ළඟදී තමයි. කොහොමද දැන් මම ඉස්සර මචං දේශපාලන කවුරුරගේ කතා කරොත් මේ යුව ට්විටර් එකෙන් අන්ෆලෝ කරනවා. එක එක කාලේ. අපේ මේ ඊලන් ලොක්කගේ සටලයිට් සට් එකක් තියෙනවනේ දැන් ආව් වයිෆයි එකෙන් ගියස වගේ FCC එකෙන් අවසර දීලා තිබ්බ අනිත් ඒ කියන්නේ ඒකේ අර ටෙස්ට් සටලයිට් තුනක් යවලා ඒකේ පොඩ්ඩක් feasibility study එකක් ඔය කරනවානේ ඒකට ඒක කොහොම වේද කියල තින් බලන්දවන ඊට පස්ස එක කොච්චර වේසි බල්දක ඊලාට සල්ලි තිනල්ම මේ දසන බ්‍රෝක් කියල කතාත් තිබ මේ අර ටවිටරගේ පොර මේ බිට්කොයින් දදා තිබ්බා හරි අපි ප්‍රශ්නකට ඇද පලනි ප්‍රශ්න තියන්නේ වඩ්ඩස්ත ෆච ලොක්ස් ලයික් ෝ ඇන්ඩරෝයිඩ් ඩිවලපන් බස් අයිෝස් ඩිවල මටනං හිතන දෙකම හොඳයිනේ දැනට දෙකටම මේ ඔය විසිටයයි ඇන්ඩරෝයිඩ් ඩියවලපමන්ට වලට ඉන්න ඩියවලපස්ල වැඩි එතකටති ඩිමාන්් එකනුව සප්ලයි ඩිමාන්් හැබැයි මේ රෙමනිව එක ගත්තා මහිතන්න තාම අයෝස් අයසල වැඩි එක ගැන ඩිවලප ගෙන ටැප් එකක් දාලා තමන්ගේ අප් එකක් දාලා සල්ලි හොයන්න උත්සා කරන්නවන අයෝස්තල කරන එක ලේසි ලේසි කළ ගැන එක සල්ලි හම්බ කරන්න තියෙන ශාන්සක වැඩි ඇන්ඩරෝයිඩ්ඩට <laughs> නමුත් ජොබ් එකක් සීක් කරන්න කෙනෙක්ට නම් ඔය දෙකම අවුලක් නෑ තමන්ගේ තිය ස්කිල්ල එක තමයි දෙකටම ඉතින් අර පොඩි බූස්ට එකක්කාවා ඇපල්ල සිෆ් ප්‍රෝගමින් ලැංවෙච්ජ එකයි Google කොටලින් ඇඩප් කරානේ අයි ඇන්ඩෝයිඩ් ස්ටේකට ඊට පස්සේ මේ තව ටිකක් වැඩි වුණා මොකද තව පොඩ්ඩක් ලේසි වුණා ලැං ඩිවලොප්මන්න එකින්ද ඉතින් වෙනසක් වේගල හිතන් වේද මෙච්චරකල් ලාපු විදිහක් තියෙනනේ ඒවගේ මේ අයි තිමයි පලට්ෆෝම් දෙකන තාම තීත්තවා ඔය අර ලයින්න ලයිස් එක ගත්තොත් එමතින් ඇන්ඩරෝයිඩ් ඩිවලප කෙනෙක ලයිස් එක ට් ගැන <laughs> දැන් ස්ක්‍රීන් සයිස් ප්‍රශ්නද ඩිවයිස් ප්‍රශ්නද ඩිවයිස් වේරියේෂන් ප්‍රශ්නද ඕස් වේරියේෂන් ප්‍රශ්නද ගැන වේරියබල් හෙන්න ගොඩක් එක්ක තමයි මේ වැඩ කරන්න ඒකයි සමහරර මේ සමාර එක්ස්පිරියන්ස් තින ඒක ඇන්ඩෝයිඩ්ඩල් එහෙම එකක් ඩිලිව කරන්න බෑ සමාර අයිෝස්සල කරන ඒක වෙන දැන් කලයින්් කිවොත් මෙන්න මේ වගේ ක්ස්පිරියන්ස එකක් තියනවන ගලයින්ගේ ඔය පලටෆෝම් දෙකටම ඇත්තිනවන එතකොට හිරවෙන වෙලාවතින ගැන හැම පිස් කරන්න පුළුව ඇන්ඩෝයිඩ්ඩල කරන්න ඇතකොට ඒක බෑ කියල දැනගන්න එක ඩිවලප කෙනෙක්ගේ වටනාකාව මේක පුළුව මේක බෑ කියල් බමනන් දකින්න ඩිවලප්මන්ට යනකොට ඔයි දෙකම ගැන දැනගෙනන්නවනම් හොඳයි කියලා එක සමල්ලාට iOS ෆීචස් තින අපිට ඉම්පලිමෙන්ට් කරන්න පුළුවන් එක යස පැත්තෙන් එක්ස්පිරියන්ස්ද නැත්තං ඇපලිකේෂන් බිහේවිය වගේ වද ඒව පොඩ්ඩක් ඩප් කරන්න පුළන්න අර ඇන්ඩරෝයි ඩැප්වලට ඉගැන ස්නඩඩයිසේෂන් ප්‍රශ්න දැවයි ගොඩාක් කලට ති තාම ඇන්ඩරෝයි ඩැප්ල ස්නඩඩයිසේෂන් කියල හරිම අඩුයිනේ බට්න එකක් එන්න ඕනි කොහොඳ බට්න එකක් තියෙන්න්න ඕනි කොහොමද දැන් අයෝස් කත්තත් එම තමන්ට ඕනෝන ඉදිර බටන් නෑන ස්ටන්ඩඩයිසේෂන් ඇතින ද ඒ වගේ නැතින් ඉතින් අයෝසර වෙලා තියෙන ඩිවලපර්ගේ ස්කිල්ලනෝ තමයි රිසල්ට එක තිය ඒත් ගනක තියන්න දැ මේ වගේද අයිෝස් නම් යස ඉන්ටපේස් ඒමකට ගයිඩලයින්ස් තිනන ඇන්ඩෝයිඩ්ඩලත් Googleලගේ තින මටිරියල් ඩිසයින් වලට එහෙම ගයිඩලයින්ස් තියන හැබැ ඒක ස්ට්‍රික් නෑ ඉම්ලිමෙන්ට් කරන ඒක දැන් අයිෝස් නං ඇප් එක රිවී ප්‍රසෙස්සකේදී ඔයිටික බලනවා ඒ ලොක හස්තිනනම් පාස් කරන්න හදගල්ල ලෙහෙම එකක් නෑ පලේස්ටෝයකද ඒකන්ද ඕනි කෙනෙකොට ඉතින් ඒකෙන් පිට ගිල් හදන්නත් පුළුව ලංකායි මාර්ගනීති වගේ තමයි ආගියු කරන්න පුළුවන් නෑ ඉතින් යන්න බෑනේ මෙහෙම අපි හරියට පාර පැද්ද ගියොත් යන්න ඕනේ ලයින් එක පැද්ද ගිහලා ඒ වගේ ආගියු කරන්න පුළුවන් Android <laughs> iOS වල බෑ iOS වල කරොත් එක්කෝ හදලා ආයි දාන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් රිජෙක්ට් වෙනවා දැන් කොහොමද රිවිව් ප්‍රොසෙස් එක තාම සතියක් විතර යනවා අනේ දවස් මුලින් මැප් එකක් දැම් කියනවා දැන් තියෙන ඇප් එක නම් අප්ඩේට් එකක් වගේ දැම්ම අප්ඩේට් දාන්න ගනින් පුළුවන් මේ රික්වෙස් කරන්න මේ දැපිටේදම අපි ක්‍රටිකල් අප්ඩේට් එකක් කියලා රිශූ එකක් ලේක ෆික්ස් කරන්න හෙමුණ ප්‍රවීව කරන්න පුලන් එතකොට සාමාන්‍යෙන් පැය දෙක තුනකින් ඇප්‍රෝවෙන වෙලා ලුත්ති ඒවා හැබැ මද ඔටමේට් කල් ඇති සමල්ලන්න නේද නෑ ඒත් ගන්න හැබැයි ප්‍රයෝරිටි කිව් එකක් තිනවා ඒ කිව් එක ප්‍රයිට රික්ස් ගොඩක් දන්න බෑ මයිද මාතකට දෙකක්කට ඒවගේ හදිසි බක් ෆික්ෂයක් මේජ බක් ෆික්ෂයක් ගෙනම් හදිසිය මකරගෙන මේජ ප්‍රශ්නයන්න ටක්ගල් දාන්න පුළන් මේක එකක් තියෙන අපේ එකරියස් තියන්නේ දැ සමහර ඇත්තිනවා ඒ ඇප්පල රේටිංස් හොඳයි ඩවන්ලෝඩ් සෑහෙන්න තියෙනවා ඒ වගේව දාපු ගමන් දවසින් ඒ වගේ ඇප්‍රෝගන්න අප්ඩේට් එකක් දාපු සමාරත්තින ඒවා එච්චර පොපිවුලයි වනම ඒවා ටිකක් කල් ගිහිල්ල තමයි අප්ඩේට් අප්ඩේට් එකක් ටිලි මොනාද මේ දස්සර කරන්න කියන්න පුළුවන් දේවල්ද නැත්ත ගැන ඔෆිස්සගේ වල්ලා ඉති කරන්න එහෙමද විශේෂයෙන් කියන්න තරම් දෙයක් කියලා නැහැ. හැබැයි දැන් ගොඩක් මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. AR apps වලින් AR apps හදනවා ගොඩක් e-commerce site තියෙන කට්ටිය දැන් හිතන්නකෝ දැන් එක client කෙනෙක් ඉන්නවා ඒගොල්ලොන්ගේ ප්‍රඩක්් එක ඇවිල්ලා මේ බාබිකව් මැශන්ස් තකොට ඒකර බාබිකිව් එක කොකෙන් කොහැරි ප්ලේස් කරන්න පුළුවන් විදිහේ ඇප් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ කැන යාර ඇප් එකක් තියෙනවා මේ ඒ තල් එයා රැප් එකක් මොකක්ද කියලා කට්ටිට කියලෙමද දැන් ඒ අර පැක් ගත්තොත් ඒක බේසිකලි දැන් මේ එක්සාම්පල් එක ගත්තොත් වෙන්නේ Tamanට සිලෙක්ට් කරන්න පුළුවන් Taman කැමති බාබිකිව් එක ඩිසයින් එක හරි මොකක් හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක ඊට පස්සේ AR app එක ඕපන් කරාම AR app එකෙන් වෙන්නේ AR app එකේ කැමර එක එනේබල් වෙනවා ෆෝන් එක ඊට පස්සේ තමන්ගේ ගෙදර කොහරි අපි තමන්ට කැමති තැනකට ඒ කැමර එක පොයින්ට් කරාට පස්සේ AR app එක බීම තියෙන මට්ටමයි බිත්ති හරි ඒ වගේ බෞන්ඩ්‍රීස් ටික අඳුරගෙන අර ප්‍රඩක්් එක පලේස් කරන්න එතන තියෙන විට කැමරගෙන් බැලූ ඒ බේසිකල්ක නෑ මේක නැටව එක මේ මං හිතන්නේ මේ ක්‍රෝම්ලට දැන් එයාර් කිට්ටක් ගැන එයාර් මැතිය එකක් තියෙන හැබතාම මේ ඔෆිසිල් ක්‍රෝම් එක නෙමේ තියෙන්නේ එක මේ අන්දක කැනරීක තියෙනවා දාලා මේ බ්‍රවසරේටම යාර් කිට්ටක් හැබැ මං හිතන්න ඉතින් එක ටිකක් තව පටිය තියෙනවා මටත් මතක විදියට හරියටම බ්‍රවසර එකට එන්න තව අවුරුද්දක් පස්සේ ඇයි මං හිතන්නේ එහෙම වුණාට පස්සේ නම් ගොඩක් මේ ඇක්සස් ඒ කියන්නේ මං හිතන්නේ ඒක හොඳ ෆීචර් එකක් මේ ගොඩක් e-commerce website වලට ඉතින් මේ AR එක බ්‍රවසර එකෙන්ම කරන්න පුළුවන් නම් තෙල්ලා වෙති ඇයි ඔයගොල්ලෝ ෆ්ලෑෂ් පාවිච්චි කරන්නේ අර ෆ්ලෑෂ් ප්ලේ එක සොෆ්ට්වෙයාර් ෆ්ලෑෂ් ෆ්ලෑෂ් තියෙනවද මන් දැන් තාම සමහර ෆ්ලෑෂ් තව ෆ්ලෑෂ් වලට තව මොකක් කර එකක් තිබ්බා ෆ්ලෑෂ් වලට තව පොඩි ඇඩ් ඔන් නැමන මේ ලෑශ්ගත ඇත් කරන්න මනහරි ඉස්සර මද ඒක්සි e e හදලෙවන ටික් කරා මෙය කරගෙන තොරන් තොරන් හදන <laughs> අන්තර්ජාලයෙන් තොරණක් මේලාඟ මන් මම් පාචිකන අර ඕක යහ මතක්කනේ මේ HD ට්‍රක්ස් කියලා මම ওই සයිට් එක පාවිච්චි කරනවා මේ high resolution music ගන්න. උන්ට මම දන්න දායිනම් බයිනවා මේ ඕක ෆ්ලැෂ් ප්ලේයර් එකකින් කරපන් කියලා. මම ඉතිහාසය දැනට මට අවශ්‍යලා තියෙන ඒකේ තර sample track එක play කරලා බලන්න මගුල් ෆ්ලැෂ් ප්ලේයර් එකක් තියෙන්නේ. ඉතින් අර ගීල් එක. ඕවප්පා මේ ළඟදි බලන්නට SSL සටිකට් එකෙත් මේ මේ මොනාද මේ මේ පයින එක්ෂන් පයින මේ නොන්සික කටන් තියෙනවා කියලා ටවිට රැක් ගැවවා මැසේජ්ජත් දැම නෝ අප්ඩේටුන්ගේ මචා ස්ත්‍රී බකට්ටයක් දාල් තියෙන ස්ත්‍රී බකට්ටගේ ලිංක්ස් ටික දාලා තියෙන අර ඉමජස් ටික මේ මහිතන්න හඩ් කෝටට් කල් HDP කියලා එය රොක්කො මිමච් ටික මේ තාමත් අදල් නෙමේ කනෙක්ෂන් ට this side is not fully sick තේරෙන්නේ අප්පා මේ කරන කන්ටැක්ට් එකක්වත් නැත් ට්විටර් බලන්නේ නැද්ද මේ හරි මම මේ බල්පල්ලෙකට ආයි මාරන්න මේ ඔය TTPS ගැන කතා කරමින් මේ ප්‍රශ්නෙකුත් අහලා තිනවා හොටෙල් වෙබ්සයිට් එක ටටප අනිවාර්යදක මහිතන ස් තමයි හන ඇත්තේ ඔන්ලයින් බොගින් කරන්න පුළුව වෙබ්සයිට් දැන් අද කාලෙ මොන වෙබ්සයිට් පබ්ලිෂ් කරත් ස්ටටPS දානක අනිවා බ්ලොග ලිවත් ස්ටටPS මොද ඒ මොකද Google එකෙන් එහෙම එකැන් ගොඩක් මේ සෝ e වලටයි අරට මෙට හැමකටම් බලපාන්න පටන්ගෙන තියෙනවා දැන් ්‍රටි ප නැත්තන් අනන්සෙකුව කියල පෙන්න්න ගන්නවන්නේ පැන්න ඒක තව වැඩි ඉස්සරහට නොටතාමන හරි දයිදන්න අනික දැන් ප්‍රශ්නකුත් නෑන ඉස්සරනම් දැ මෙම වෙලාදන ස්සල් සටිකටල් මිනිසුන් මරාගෙන කනවන සෙඩිවෙට ඩොල පන්සියක හයිසයක නෑසල් සැරිවෙට්ට සාමාන් ඕන මනුස්සෙට ඩොමිනිට වයිඩ ඩොල දහය පහලව කතර ගානකට ගන්න පුල අපිට මේකත් අකමැති තරම් හින්නමම කුණු කියලා අපේ දසුන් සමීර වගේ <laughs> ඒ වඩා කර ලෙස් එන්ක්‍රිප් තියෙන ලෙස් එන්ක්‍රිප් එක සටිකට ්‍රී මාස තුනට සැර රිවියු කරන්න ඕනේ. ඒකත් ඔටෝමේට් ප්‍රොසෙස් එකක් තියෙනවා. පාවිච්චි කරන්න. ඔය දසුන් සමීර කතාවේ දසුන් ලෙට්ස් එන්ක්‍රිප්ට් එක මුලින්ම දාලා තිබ්බා. මම ඉතින් බන බන හිටියම්බට. <laughs> e-commerce site කරන මේ grantha.lk. ඒකේ security ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ security ප්‍රශ්නයක් නැහැ. නික අර දැක්කහම කෙනෙක්ට දැනෙන්නේ අපෝ මුන්ට සෙටිව් එක e-commerce site එකක් කරන සර්ටිෆිකේට් එකක් ගන්න සල්ලි නැද්ද කියන අර. එහෙම අර අර මොකද ඒකට කියන්නේ අර මිනිස්සුන්ගේ අර ජජ්මන්ට් ප්‍රශ්නයක් එනවනේ. යරෙන්න වෙන කේස් එකක්. ඒකයි මේ ක්ලවුඩ් ප්ලේයර් දාගන්න පුළුවන් නේද? ඔව් cloud flare දැම්මොත් free SSL එක අර දාගෙන ඉන්න කම්මැලි වගේ නම් ඒක ලේසියෙන් දාන්න එතකොට තමන්ගේ සර්වර් එකට self sign එකක් දාලා cloud flare දාලා cloud flare SSL එතකොට ඉතින් කවදාකවත් expire වෙන්නේ නැහැ. ඒ වගේ අනිවාර්යයි. يعني ඔයගේ ප්‍රශ්නයක් අහන එකත් වැරදි. SSL ඕන එක ඕනෙමයි. දැන් මේ කට්ටිය හිතනවා ඇති දැන් ඇත්තට ට්‍රාන්සැක්ෂන් වෙන්නෙත් නැත්තම් ඇයි මේ ස්ටැටික් කන්ටෙන්ට් තියුත් ඕනි වෙනම කියලා. මෙහෙම එකක් කරද ISP ලත් කරනවාන ඇඩ්දානවා මගට දැ ඉස්සරහට තව වැඩිවේ සමාරුවිට අර එකම මේක තමයි දැන් සයිට්කෙන් දෙන කටෙන්ට අපිට එන්නේ අපිට ශුවනෑන සමහර වෙලාවට එකන ඒක මොඩිෆයි කරන්න පුළුවන් එහෙම දැන් ඒක එක මට්ටමකට මේ විස දෙනෝ එටටPS තියෙනවන යව ඇත ඕකට ස්ක්‍රිප් එකක් ඉන්ජෙක් කල්ල වන්න පුළුවන් එන කටෙට ඒ වගේ මගදි කරන්න යව කොමත් අනික දැන් තමනුයි දැන් ඔයගේ පොඩි පොඩි HTTPS වුණාම පොඩි එකක් තියෙනවා HTTPS ගැන අපි කතා කරමු HTTPS කිය අපි කතා කරාමයි දැන් උඩ ගන්න තියෙනවා ආයෙ කතා කරමු HTTPS කියන එකේ වටිනාකම නේ බ්‍රවුසර් එකයි අදාළ වෙබ්සයිට් එකයි අතර වෙන කමියුනිකේෂන් මැද්දින කාටවත් බලන්න බෑ ISP ට හරි කාටවත් ඇත්තට බලන්න බෑ ටෙක්නිකල් ගැන නොදැනෙන්න බලන්න නොදැනෙන්න බලන්න දැන් උදාහරණ ගත්තොත් දැන් ඔෆිස් වල එහෙම මේක වෙනම කතාවක්. දැන් ඔෆිස් වල පුළුවන් අර මෑන් ඉන් ද මිඩල් කරන්න. මෑන් ඉන් ද මිඩල් කරනවා කියන්නේ ඒකටත් අලුතෙන් එන සොලියුෂන් දැනටත් කරන්නේ කට්ටිය කරන්නේ ෆයර්වෝල් එකක් ඉන්ස්ටෝල් කරලා ෆයර්වෝල් එකේ HTTPS රූට් සටිකට ටැක් ෂෝ කරලා කලයින්ට එක ට්‍රස් කරන ක්ටක් වගේ හරහා රූට් සටිකට එක තෝරිටක හම කලයින් මසින්න එකම ට්‍රස් එතවට ට්‍රස්ට රට තොරට එකක් කන හැම මැසින්න එතකොට ෆයවෝල් uh, එකින් කරන්නේ යා කනෙක්ෂන්ය වෙබ්සවරගත් එක් හදලා එනක මේ කමිනිිකේෂන ඩීක්‍රිප් කල්ලා මොනාද කියලා බලලා ආයි එයා පයවෝල් එකයි වාගේ කම්පියුටර එකයි ගැන ලෝක ලෑන් එක කම්පියුටර ගතර ආයි අලුතෙන් සටිකට කශූ කරන්න යාගේ ඔතොරටිය කනුව එක රුට් සටිකට ගනු එතකොට වෙන්නේ වාට සෙල් සිකෝ කියල තම ෆෙස්බුක් වගේ ගියොත් පේෙන් නික දැක්කම සිකෝ කියල පේනර කොළපාටලා පේනවා නමුත් ඇත්ත කතාව කිව්වොත් දැන් මේක නෑ මැද්දෙක් ඉතින් බලලෙන්නේ. හැබැයි දැන් අපි හිතමු අපේ ISP ඕක කරා කියලා. ISP කියන්නේ ඉන්ටර්නෙට් දෙන කෙනා ඕක කරොත් එහම අපේ කෙලිම සර්ටිෆිකේට් එක වැලිඩ් නෑ කියලා රතු පාටින් පෙන්නනවා. ඒකට හේතුව තමයි ට්‍රස්ටඩ් ඔතොරිටි එකෙන් නෙමෙයි ඒක ඉෂුව කරලා තියෙන්නේ. ඊට අමතරව දැන් Google වගේ අය කරන සර්ටිෆිකේට් සිග්නේචර් කියලා. එතකොට ඒක කරන්නේ බ්‍රවුසර් එකෙන් සර්ටිෆිකේට් එකේ සිග්නේචර් එක ඉෂුව කරපු ඔතොරිටි එකත් එක චෙක් කරලා බලනවා මේ සර්ටිෆිකේට් එක ඔයාලා දුන්නේ. දැ උදාහරනගත Google වගේ මෑන්ද මිඩල් කරොත්තයම බුද්ධික ක්‍රෝම් වගේ නම් පාවිච්චි කරන්නේ ඒ කොහොමත් අල්ලගෙන ඒක නෝටිස් කලගෙන මේක සිකනක් ඊට අමතර දැන් අලුත් මෙකනි සම්සෙනවා මේ බ්‍රවසේකර සටිකට වෙල්ඩේශන හැබැයි මතක දයාගෙන SSL පාවිච්චි කරා කියලා ISP දන්න ඇති වෙන්න ඔයා යන සයිට්කක ෆෙස්බුක් යනවා කියෙන එකකොළ දන්නවා ඒ එයා දන්නවා මේ ඩොමේන් එක දන්නමට ඕ ඒකට හේතුව තමයි SSL කමිනිිකේෂන් එක කියන්නේ වාගේ බ්‍රවසර එකයි සර්වර එක ඇතර උනාට ඉනිශල් කමිනිිකේෂනේට SNI කියල එක පාසෙන සර්වනේ මයිඩෙන්ටිෆය කිය ඒක පාස් කරන්න ඇතරම් ප්ලේන් ටෙක්ස්ටලි තොට ඩොමේන් එක මොකක්ද කියන එක කාටහරි අල්ලගන්න පුළුව ඇත්තට වෙන සොකට් එකක් හදාගන්න නිමුලින් සොකට් එක හදාගන්නකොට හොස්ට එක කනෙක්ටෙන්න්න වන හොස්ට එකයි පෝට් එකයි වන එතකොට ඒ හොස්ට එකගේ අයිප එක තම ඇත්තට බෑනතකොට එකින් ඩොමේන් එක මොකක්ද කියලා දන්න ඒක හෙඩයගේ මැතරම තියෙන විනිශල් කමිනිකේෂන් හෙඩයගේම තියෙන ඩොමේන් එක කියල එකට හේතුව තමයි ඒ අවශ්‍ය වෙනවා අපි වෙබෝස්ටින් වලද වෙබ්සව කම්පික කරනට දෙයක් කන්න වර්චුවල් හෝස්ක එකන් එක IP ඩ්‍රස් එකක මල්ටිපල් වෙබ්සයිට්යගන්න මේ එක IP address එක multiple website තියන් ඉන්නකොට කොයි website එකටද මේ request එක ඕනේ කියන එක web server එක හොයාගන්නේ මේ SNI එකේ server name identifier එකේ. ඉතින් මේක නොගියොත් එහෙම එක ඔය මුලින් කරන ප්‍රශ්නේ කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ එක IP එක multiple website තියාගෙන ඉන්නේ කරන්න බැරි වෙනවා. ඒකට හැබැයි දැනට අලුතෙන් ස්ටෑන්ඩඩ් සදාගෙනවා මේ SNI එකත් හයිඩ් කරන්න. හැබැයි ඔය ඔක්කොම මගුල් ටික අපි කරාට වැඩක් නැහැ. අපි DNS පාවිච්චි කරනවා. මුලින් අහලා ඉන්න ඔය එක. DNS අයිස්පීට පුලන් ඩස් කවරලින් අයිඩෙන්ටිෆයි කරන්න මෙයා මේ වෙබ්සයිට් එකට යන්න යනවා කියලා ඕක වලක්වන්න තමයි දැන් අලුතැන් ස්ටෑන්ඩට් සැවිල්ල තියෙන්නේ ඩනසෝ HTTP එහෙම නැත්තන් ඩනසෝව TLS ඕයන් කරන්නේ අපි දැන් එතකොට එක ISP ඩනස පාචන අපි පාචන Googleලගේටටර නැතන් කලව් ලගේ වන්වන්වන්වන් හරි ඩනස් ඕක කරොත් එහෙම වෙන්නේ අපේ ඉනිශල් ඩනස් රික්වස්ටික එන්ක්‍රිප් කල තම යන්න හැබැයි ඒක කරන්න දැනට මම දන්න තරමින් Chrome වලට uh, plugin තියනවද නැහැ මම හොයලා බලන්න ඇත්තට. මොකද මට එහෙම hide කරන්න අවශ්‍ය නැති නිසා. හැබැයි applications තියෙනවා machine එකේ install කරලා ඒකත් DNS over HTTPS වලදී විතරයි ඔය වෙන්නේ. අපි නිකම්ම DNS එක මාරු කරගත්තොත් එම නැතුව ගියොත් ඒ කමිකේෂන් එක දෙයක් කරන්න ඒ කමිකේෂන් එක යන්නේ ප්ලේන් ටෙක්ස් TCP හරි ගොඩක් වෙලාට UDP පැකට් එකක් තමයි යන්නේ අපි කොහෙද ගිය කොහෙද ගිය මේ ඒකත් එක්කම කාලිග දැන් අර HTTP2 වගේ පාවිච්චි කරන ෆීචස් පාවිච්චි කරනව නම් මේ HTTP2 ස්පෙක් එක නැහැ මං හිතන්නේ මේ SSL තියෙන ඕනේද නැද්ද කියන එක SSL අනිවාර්යයි කියලා ඒ වුණාට කිසිම බ්‍රවුසර් එකකින් මේ සපෝට් කරන්නේ SSL නැත්තම් දැනට තියෙනනේ Chrome Firefox හැම එකම මේ HTTP2 ඒ කියන්නේ H2 පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් SSL තියෙන්න ඕනේ කියන එක තියෙනවා ඔව් ඉති මන හිතන්න දැන් ඕවා කරහමර එටප්‍රයිස්සල්ට තමයි බොඩක් කරදරවෙන්න ඉන්ටප්‍රයිස්සල්ට කරදරන දැන් කෝපරනෙට්ටක් සත්තා පුද්ති එකල හරියට ට්‍රයි කරන්නවානේ මේ සයිටල්ට යනේවට නවත්තන්න එහෙමනත්තං ද අපිට පේස්බුක් පාවිච්චි කරන එක නවත්තන්නේ වගේ දේවල් කරන්න ඒකයි ඇතුලිම නොද වෙන්නගෙන ට්‍රැක් කරන්න ට්‍රැක් කරන්නගේ යනකොටිතින් ටිකක් කමාරෙන එතක එතකොට දැන් ඇත්තනම දැන් කරෝම් වගේ ගත්තොත්තේ මේ ඔප්ෂන් තින කෝපරේට එන්වාර්මන්ටල්ට යම් කිසි පැරමීටස්ටියක් පාස් කරලා ඒ වගේ හදන්න හැබැයිදි පොඩි ආගිමට ඇත්තින මේ ඩනසෝව HTTPS කියන එක කියන්නේ ඒකින් ඇත්තරම ස්ලෝවේ කියලා ස්ලෝවේ කියල කියන්න ඇත්තරම දැම මේ බ්‍රික්වස්ටයන් යවන්න මොක HTTP ප්‍රටකෝල්ල කියන්නේ TCP කියන ස්ලෝ ස්ලෝ කමිනිකේෂන් මෙතඩයක් ඒ අමතර HTTPS උත් එකට ඇඩ් කරහම මේ HTTP කමිනිකේෂන් වෙබ් කමිනිකේෂන එකට කන තවස් ලෝවේ කියලා හැබැයි ගොඩාක් අය රියල්වර් ටෙස්ටිං වලදි පෙන්නලා දින ඒක ඇත්තට විව්සට නොටිසබල් නෑ මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ කියලා හැබැයි ඇන්ඩරෝයිඩ් හරි එහෙමනැතන් අයෝස් හරි ඇප් එකක් තියෙනනම් කලව් ්ලෑගලගේ ඩනස් ඇප් එකක් තින වන්වන්වන් කියලා ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තොත්තේම අඩ පුළුවන් මේ තමන්ගේ ඩනස්කවරටික විතරක් VPN එකක් කරහා මේ ෆෝඩ් කරගන්න හැබැයි එහෙම කරොත් එම ISPට පේන්නේ නෑ DNS query මොනවද යන්නේ කියලා. එකම දේ තියෙන්නේ ඇප් එක දාගෙන ඉන්නකොට ඉතින් බැටරි බහින අර කොන් කරන් ඉන්නකොට මොකද ඒක VPN එකක් ඇක්ටිව් කරගෙන ඒ වගේ දෙයක් කරගෙන තමයි ඉන්නේ. ඉතින් කාට හරි වෙලාවක හිතනොත් දැන් මේක වහගෙන යන්න ඕනේ කියලා ඒක දාලා යන්න. ඉතින් ඔය අමතරමට ඔක්කොටම කලින් කියන්නේ කෝක කරත් කොහොම කරත් 100% anonymous කියන එක නම් ඉතින් එච්චර ලේසි ප්‍රශ්නයක් උත්තරයක් නෙමෙයි ඉන්ටර්නෙට් එකේ ඉන්න ඕනේ 100% anonymous කියලා කියන්නේ ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ටර් නැතුව ෆෝන් කනෙක්ටර් නැතුව කැලේක ගිහලා ජීවත් වෙන එක තමයි anonymous කියන්නේ ඒකත් ඉතින් ෂුවර් නෑ දැන් satellite imaging අරව මේ වලක් කපාගෙන වල ඇතුළට ලයින් එක තමයි බංකරයක් හදාගෙන ඒත් කියන්න බෑනේ අර ground penetrating radar තියෙනවානේ එයාම පේනවා නෑ මට ඒ කතාව කිව්වම මතක් වුණා අර 2000 මං හිතන්නේ ඒක 2012 විතර වගේ පරණ කතාවක් අර මේ මාතකත් දන්න කාලිංගලට අර මැප් එකක් ආව නිකන් ලෝකෙම පාවිච්චි කරන හැටි මැප් කළා මේක එක නිකන් මැප් එක ලයිට් පත්තු වෙන වගේ කියන්නේ යූසර්ස්ලා වැඩි නම් රතු පාට රියල් ටයිම් ඇටැක් මැප් එක ඒකද මේ ඇටැක් එක නෙමෙයි යූසේජ් <laughs> එක කියන්නේ ඉන්ටර්නෙට් මැප් IPv4 පාවිච්චි කරන්න කට්ටියන්ගේ මැප් එක කියන්නේ ඒකේ data හදලා තියෙන්නේ මේ ඒක කවුද data gather කරන්නේ gather කර කියලා මේ ඒ කියන්නේ ඒක anonymous researcher මොකද මේ ඒගොල්ලෝ ඒ researcher data එකතු කරේම මේ hack botnet එක run කරගෙන තමයි මේ data එකතු කරගත්තේ. එයා මේ ඒ data එකතු කරගන්න පාවිච්චි කරලා තිබ්බේ මේ IPv4 ඔක්කොම IP ස්කෑන් කරලා යසනම් පාසුවඩ් ඔය ගැන මේ මැනෆක්චර යසනම් පස්සුවඩ් දාගෙනන්න ඉන්නන ඇඩමින් ඇත්මි ප්‍රව්රේඩ දාගෙනන්න හරි නත්තං ඇඩමින් පස්සුවඩ් ඒගේ රූට් ඇඩමින් ඒ වගේ කියලා කොමන් පස්සුවඩ් තිනය කොම්ප්‍රමයිස් කල්ල තමයි මැප් එක හදල තියන්නේ කාන බොට්නෙට් තමයිගේ නම දෙදස් දොලහැදී මේ කරපු රිසච්චක් අපි ඒක ලිංකෑශ්යා කරම මේ පිඩිය පේජ්ට එක ලස්සන මැත්තගත් තියෙන ගැන ලෝකෙ කොහොමද මේ එලි එකැන ටයිම් එක වෙනස් වෙද්දී යුසස්ලා ඇක්ටව ඇක්ටවවෙන්නේ නැත්තන්න ලොගෝ් වෙන්න කියලා ඔය දැ කතා කරනට මංව මේ දියන සෝච්පස් කිවම කරෝම් 62 වලයි බව විදන් එක බිල්ටන් තියෙනගෙන කාට ෝටන් ක්‍රෝමල කියලා එක සොරි පයෆොක්සල කියලා එනබල් කරන්න පයෆොක්ස් කියන වචන කට්ටෙන්නේ පයෆොක්සල uh, uh, කියලා එක එනේවල් කරගන්න පුල එහෙම නැත්තං ඇප් එකක් ඕන්නම් ටෙක්ටනියම් කියලා ඩනසාව එකත්තින e TECHNITIUM ඒක ඕන මේ කොස් පටෆෝර්ම් ඇ් එකක් එක ස්ට්‍රෝ කරගන්නත් පුළුවන් තමට ලෝක ඩනසවරයක් විදිට සෙට් කරගත්තා මේ ඒක පාච් කරන්න පුළ සයිට් uh, එකත් ඇවිල්ලා ඇත්තරම TECHNITIUM.com ඒක කියනම් මේ ස්ටෝකරගත්න ඩනස් ප්‍රයිවසියකත් හදාගන්න පුල හැබැයි ප්‍රශ්න තියන බුද්ධි අපේ ප්‍රයිවසි කන කතා කරනවා සිකරටන් ඕනි කියල කතා කරන්න කාටර කියල මක්කර මච්චක බලන්න ඔන්ලා ස්ට්‍රීම් කරන සයිට්ක් වාගෙනනට අරහන් ඔක්කො මැස ජෝන සයිට්ල ගෙස්කින් අර ෆලශ සවට ඩියමෝන්ට අප්ඩේට ලේ සිඩිය ස් of course දියවන ඩවන්ලෝඩ් දැන් ඉස්ටෝල් දෙ ඉටස බවසනකන දිස් අයිටම් මේ හාෆුල්ටය කම්පිට ඩියෝන්ට කට ගොඩ පචන ඊටස ඇඩමින් පස්සට ගහන මචන් මේ ඉස්ටෝල් පිස් රයිඩ ඇඩමින් වස එක කර ගහල ඔක්කෝ කරට සේරය කර සොරේ යානිබට පලේද සිඩි ඇතලතර ඔක්කෝ අයිරස්ටිකයි ක්‍රක්ටිකයි ඔක්කොම මචින් එක ඉස්ටෝල් ඕගිරින් අනිද්‍යවල් බලන්න හමත් කට්ටියක නර අනිත් ජාතියවත් බලන්නක හබ් බලන්නක හබ් බලන්නක හබ් එක දේවල් බලන්නක මේ බුද්ධික යන්න ඕන්නේ ඉන්න පුල පොඩ සපට මේ නාඩි තිසටයි අපි තාව ප්‍රශ්න කන දෙක ප්‍රශ්න කතා කර අපේ අපෙන් හල් තියෙන අර දෙසිය තිහයි කසිය විස් ගැන එක සිදා එක සිස්ස අතරේ මේ ගැන කතා කරන්න පුළ කියලා පව ඩිස්ටිියෂන් ගැනන වෝල්ට් එක සියදහයයි දෙසී විස්සයි තියෙන වාසි අවාසි මොනවාරි තියෙනවාද හෙම කියලා මෙහෙමයි මම ඉතින් දන්න ඇති ලබක ඇත්තටම හරියටම කතා කරන්න අපේ උපුල්ලගේ සෙට් කරගන්නවා මගේ තියෙන සරල දැනුම අනුව මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මේ මොකද්ද ඔගේ දෙකේ වෙනස කියලා. සාමාන්‍යයෙන් දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල මේ පවර් ඩිස්ට්‍රිබියුෂන් ගත්තාම අපේ පවර් ඩිස්ට්‍රිබියුෂන් ක්‍රමයි වෙනස්. ඒගොල්ලන්ගේ ඇත්තටම දැන් පේස් දෙක ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් කියන එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නියුට්‍රල් විදියට. එතකොට ගෙදෙට්ට එන්නේ වයර් තුනක්. ග්‍රවුන්ඩ් එකකුයි ලයිවයර් දෙකකුත් ඔය ලයිවයර් දෙක හරහා කරටෙක් ගත්තොත් එම දෙසි විස්සක් කියෙන දෙසි හතලියක් කියෙන ඔය ලයිවයර එකයි ග්‍රවන්් වයර එකයි එක ගත්තොත් එම ඔය දෙකින් එකට 110 වෝල්ට ඒකට හේත් ඒකට හේතුව තමයි දැන් ඔය 110 වෝල්් පාවිච්චි කරනකොට පාවිච්චි කරන්න ඕන කේබල් අරමය ගොඩක් මහත වෙන්න එතද ඩිස්ට්‍රිියෂන් කොස්ට එක වැඩි මොකද මහත කේබල් පාචරන කොප කොස්ට එක වැඩි ඒගේ ප්‍රශ්න තියෙනවා හැබැයි සේෆ්ටි එක පැත්තෙන් ගත්තොත් 110 වැදුනාම මැරෙන්න තියෙන chance එක අඩුයි 220 වදිනවට වඩා. ඉතින් ඔයගේ එක දෙයක් තියෙනවා ඊළඟට ඉතින් අර එක එක රටවල් එක එක ස්ටෑන්ඩඩ්ස් හදා ගන්නවනේ. ඒ ස්ටෑන්ඩඩ්ස් වලට අනුව තමයි ඉතින් ওই දෙක වෙන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අර පවර්ෆුල් දේවල් කරන්න ගත්තොත් ලොකු මෝටරයක් රන් කරන්න ඕන, ලොකු දෙයක් මේවා කරන්න ඕනේ කියලා ගත්තොත් එහෙම 230 කියන එකෙන් කරන්න ලේසි. හැබැයි රටක් විදියට ගත්තොත් එම 230 240 volt distribute කරන්න, handle කරන්න, manage කරන්න cost එක අඩුයි. ඒ කියන්නේ මොකද conductive දෙකයිනේ ගෙනියන්න ඕනේ. අර රටවල් වල තියෙන ක්‍රමය ගත්තොත් අපේ earth breakers සරවමය වැඩ ගන්න, trip වැඩ ගන්න ඔක්කොම ක්‍රම වෙනස් වෙනවා. අපි ඕනනම් උපුල් මේක අහන් ඉන්නවනම් අපිට උපුල්ට පුළුවන් නම් comment එකක් දාලා මේක ගැන පොඩි විස්තරයක් දෙන්න. මේ වට නොනේ ඕගේ තමයි වෙනස්තිති හරියට මේ හොඳයි මේක නරකයි කියන්න ටිකක් කමාර එකනම ගොඩක් වගේ තියෙන කාරගද එක කාලෙක පටන් ගත්තය නෙමේ ඇත්තටම ඒ ඒ රටේ යෝදයෝක පටන්ගත්ත ස්ටන්ඩ් එක පටන්ගත්ත හිස්ට්‍රේක බැලුවොත් ඇත්තටම තමාරට එම ලොකු රීසන්න එක නැතිවෙන්න පුසර ඇත්තටම ලෝකේ මේ විදුලි ස්ටෑන්ඩ් කියලා තිබෙන ද ඇමරිකාවගේ රටල් ගත්තත් ප්‍රාන්තෙන් ප්‍රාන්තටත් වෝල්ටෙජ්ජනස් එක ස්ටන්ඩඩයිසේෂන් වෙන්න කාලයක් යනවානේ ස්ටන්ඩයිසේෂන් වෙනකොට මේකොල දැන් අපි දැ ටව සිස්ටම් ගත්තත් දැ කාටරිතන පුල මේ ලෝකට මොකටද මේ ටව සිස්ටම් දහයක් කියලා ඒකයි හිතන අපේ හොඳයි අපි හදපක මේ හොඳයි මේක ගම කියල ලංකාවෝ ඒකව දැම දැම් මේ දසර වන ද පාච කරන්න ඩිජිටල් සිස්ටම් අපට ඩවිබට කියල පටන්ගත දැම්මකක් කරවෙන එක දැ පලන්න ගන්න අපේ අපේ මේ රීවි චනල්ලන් HD4ෝකේ ඔක්කොම බ්‍රෝඩ්කාස් කරනවා ලෝගෝලත් කලන්න ලෝගෝලත් ගල්ද මහිතන ඒක තමයි ලොකෝ මිර කල්ලක අපේ අය කොහොඳ පැල් ඇනලොග්ගල මේ පෝකේ්D ට්‍රන්ස්පිට් කරන කළ ඒකට මයිතන් පේටන් ගත්තන මාර ගහන කොන්න තිබ එක්සිස්ටම් සිස්ටම්මල එක්සිස්ටිං ඇන්ලොග් ලෙසි සිස්ටම්මල අවුරුදු පණහක් පරණ සිස්ටම්මල කොහොමද මේ මේගොලො HD4K බ්‍රෝඩ් කස් කරන කියලා ඒ අහලා අපිට උත්තරත් දෙන්න පුලන්න ඔය ඔය ලෝකෝ දාලා මාකට් කර මාතරු මාරවටන හරි තව ප්‍රශ්නකට ප්‍රශ්න යනවාද නිවුස් තියනවද දෙල්ල නිවුස් නැහැනේ තව ප්‍රශ්නයක කතා කරොත් එහෙම මේ අහලා තියෙනවා මේ UX ඩිසයිනර් කෙනෙක් ලංකාවේ වෙන එක මේ වටිනවද කියලා මේ කාලෙදි මම හිතන්නේ මේ කාලේ තමයි හොඳම කාලේ ඔව් දැන් තමයි ටිකක් කට්ටිය ඇහැරිලා මේ යුක් ගැන මතක් කලා දෙන්න මතක් කරන්න එකන ඒක දැන්ටිය මාකට් වෙන කාලනේ මේ පරක් වෙලා හරි වුණත් මේ කාලෙක් මහිතන එක ලෝකෙටම මේ අදාල ලංකාඩ විතරන්න යුක් බල්ට ඇපට හෙම විතරන්නේ හැම තැන්ටම ඇප්ලයි කරන්න ඕනම ප්‍රඩක්් එකට ප්‍රඩක්් එකට මේ ඕනම දෙකට ඇප්ලයි කරන්න ගෙතර ඇවිල්ලා බඩු ටික මේ ෆිජ්ජක දානක යුක් ඇප්ලයි කරන්න බල ඒක ඔය අනිත්තැන්වල තින ප්‍රසෙස්වලට වනත් ඒ කායතනවල තියන මිසුත්තෙක් ගණ දෙරු කරනකට කියන හැමදේට ඔක්කොටම කලින් හැමෝටම කියන්නට යුවක් කියන්නේ ලස්සන කරන්න කනෙම හැමෝ මිතගෙනම යුවක් මේක යුවක් කතයින බලන්නම හැටි <laughs> ඒ UX කියන්නේ ලස්සන කරන එක නෙවෙයි UX කියන එක අදහස user experience එක. userට දෙයක් කරන්න ගියාම මේක ලේසියෙන් සහ පහසුවෙන් කරගන්න පුළුවන්ද කියන එක තමයි ඒක එයාට දැනෙන විදිය. දැනෙන විදිය. UX කියලා කියන්නේ. නමුත් UX ඒවා මොකුත් ඒවා මොකුත් නොකරත් මේ UX concept ගැන උගන්නලා හොඳ ගානක් පාන්න පුළුවන් මම හිතන්නේ මේක. UX වල බැලලා හොඳ ගානක් වන්නලා. මේ බලන්නකො මේක කැත කියලා. මොනවල් නිකන් මොකද කවුරට මට බව හෙන්නට දැකල් තියෙනවා UX ගැන කතා කරනකොට මිනිස්සු කතා කරන්නේ මේක කටයි කියලා. මේ බලන්න මේක හැටි මේක මොකද්ද මේ? ඒක නෙමෙයි UX කියන්නේ. ඒ UI. user interface user interface design කරනකොට ලස්සන කරලා පාට දාලා බෝල දාලා ෆ්ලෑෂ් එක දාලා කරනවා animation දාලා ඒක UI design ඒක කරාට පස්සේ ඊළඟට ඇත්තටම කරන්න ඕන ගොඩක් වෙලාට මේ කෙනෙක්ට හිතන feeling නෙමෙයි best practice කියලා ටිකක් තියෙනවා UX කතා තිල්ලට පුළුවන් මාව නිවැරදි කරන්න වැරදි මේ UX කිව්වම best practices කියලා දේවල් තියෙනවා අපි නෝන් දැනගෙන පිළිගත්ත දේවල් තියෙනවා UX වල හැබැයි UI කරන අය UX ටිකක් දැනගෙන හිටියට කමන්නේ කලර් කම්බිනේෂන් කරන විදිය, කලර්ස් දාන විදිය, ප්ලේස්මන්ට් කරන විදිය. ඒගේ ටිකක් දැනගෙන හිටියට පස්සේ අනේ ඊළඟට UX කියන්නේ ඊළඟට ඇත්තනම ටෙස්ටිං ඇන් ඩේටා ඩ්‍රිවන් කියන එකක් තමයි UX කියන්නේ මම දකින විදිය. අපි මොකක් හරි දෙයක් කරනවා නම් ඒක කරලා අපි ටෙස්ට් කරලා බලනවා යූසර්ස්ලට එක්කෝ අපි සිලෙක්ට් කරපු ඔඩියන්ස් එකක් අර ඉස්සර කරන්නේ මොනවාද මාකට් රිසර්ච් කියලා කට්ටිය ගෙනලා අමායිතිල්ලයි දවසක් ගියානේ මොකක් හරි බර්ගර් එකක් කන්න. බය මායිද වෙන කවුරුද? ඒ කියන්නේ අපිට එන්නකෝ මට මතක නෑ ඔබද කියලා කවුරු ගොඩාක් කාලයකට කලින් මේ බර්ගර් එකක් ලොන්ච් කරනවා ඔක සිලෙක්ටඩ් කට්ටිය කයිල බර්ගර් එක කාලා අපිට එක්ස්පීරියන්ස් එක කියන්න කියලා. බර්ගර් එක දෙනවා කොහෙන්ද මාත් ගිහලා කාලා. ඒව තමයි ඒක. එතකොට ඒ ෆීඩ්බැක් අනුව චේන්ජස් කරන ඒවා තමයි ඇත්තටම true UX කියන්නේ. එහෙම නැත්තම් අපි ඇත්තන් ඩිසයිනර්ට හිතලා කරන කොට ඒක වෙන මනසකට ෆීල් වෙන්න වෙන UX කියලා කියන්නේ අපිට මේ e-commerce පැත්තෙන් කතා කරොත් එහෙම financially සහ statistically සහ data වලින් prove කරන්න පුළුවන් මේක නිසා මේ improvement එක වුණා කියන එක ගහට අර මොකද කිරි ගහට මොකෙන් දැන්නා වගේ කියන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව කවුරු හරි ආ මේ බටන් එක අපි මේ රතු පාට කරමු මෙහෙම දාන්න ඕනේ කියලා ඒ UX නෙමෙයි. මේ කැතයි නේ මේක මෙතන මෙතන බලන්න මවුස් එක ගෙනිච්චාම මේක ගෙනියන්න බෑනේ මේක අපි මෙතන රතු පාට කරමු කියලා කියන්නේ ඒ UI. ය යුවක් කෙනෙක් නෙමේ තකොට දැන් ම කවුරට මටකොත්තේ මේ සයිට් එක මෙතන එක කැතයි කියලා අපි දැට කසේකට මලටික මොකක්ද අප මේ කල්ලද දැ ගොඩක් කර සමල්ලට අපිට ගොඩාම කියන එක තමයි මේ ඔල සජෙස් කරන්න මේ මේ දැන් මේ කොන්ඩම් හෙකුයි ලැප්ටොප් එකු ගන්නද මේ සජෙස් කරන ෆීඩ්බැකේ වැරදි කියලා කියනවා. නමුත් අපි ටකස් එක පැත්තෙන් බලන්නේ කොණ්ඩම් එකකුයි ලැප්ටොප් එකකුයි පෙන්වුවාම ඇත්තටම කොණ්ඩම් එකක් හරි ලැප්ටොප් එකක් ගන්නවද කියන එක අනුව තමයි UX කියලා නැත්නම් ලැප්ටොප් එකට හරියන්න උට අපි charger එකක් පෙන්නලා charger එක විකිනේ නැත්නම් වැඩක් නැහැ නේ. කියන්නේ ලස්සනයි හැබැයි ආ චාර්ජර් එක ලස්සනට පේනවා මෙමරි ඩ්‍රයිව් එක පේනනේ. ඒ කියන්නේ මම මේ උදාහරණයක් දෙන්නේ ඇත්තටම මේ ටකසික ඕක මේ සජෙස්ට් කරන එක ඇත්තට වෙලා තියෙන ඩේටා ඩ්‍රිවන් හින්දා ඩේටා ඉනෆ් ඩේටා නැති හින්දා ගාබිත් සමහරලාට පේනවා. මේ නමුත් ඇත්ත කතාව කිව්වොත් එහෙම කරන්න ඕනේ. ඒක නිසා හැමදේම කරොත් අපි කරන්නේ ෆයිනෑන්ෂල් ඉම්පැක්ට් එකක් තේරෙන චේන්ජස් තමයි කරන්නේ. ඒවට කියන්නේ AB ටෙස්ටිං කියලා. ඒ කියන්නේ අපි AB ටෙස්ටිං කොහම එක වේරියේෂන් නේ මල්ටිපල් වේරියේෂන් තියෙන්නත් පුළුවන්. අපි හිතමු දැන් බටන් එකක් තියෙන buy now සහ uh, add to cart කියලා. එතකොට අපිට පුළුවන් experience version දෙකක් හදන්න එකම website එක එකම page එකේ එකක් buy now කියලා තියෙනවා එකක් තියෙනවා add to cart කියලා. ඊට පස්සේ අපි කරන්නේ එන audience එකට randomly මේක පෙන්වනවා. පෙන්නලා එක කාලයක් data gather කරලා බලනවා. දැන් අපේ task එක තමයි අපේ දැන් අපේ goal එකක් තියෙන්න බෑ. goal එක තමයි මේ මනු කාට හරි page එකක් පෙන්නුවාම මේ button එක click කරගන්න එක. goal එක simple වෙන්න ඕනේ. පළවෙනි goal එක වෙන්න ඕනේ මේක සම්පූර්ණයෙන් ගන්නවා කියන එක නෙමෙයි. ඇඩ් ටු කාට් කරගන්න ලේසිම කොහොමද කියලා. එතකොට අපි කරන්නේ එක්ක වචන වෙනස් කරනවා එක්ක බටන් එකේ නම වෙනස් කරනවා අපිට අර ෆීලිං එකේ තියෙන එක අපි ඉම්ප්ලිමන්ට් කරලා බලනවා. මේක චේන්ජ් කරාම කොහොම ඉම්පැක්ට් එකක් තියෙනවා. එතකොට සමහර ඒවා එන්න පුළුවන් data කොච්චර ගියා සමහරවිට 50 50. එතකොට UI එක්කෙනාට ලස්සනයි කියලා හිතන එක implement කරනවා. සමහර ඒවා තියෙනවා 25 75 කියලා. ඒක ඉතින් dead giveaway එකක්. අපි 75% අප එක හදනවා. අන්න ඒව තමයි UI එක. UI කියන්නේ හැමතිස්සෙම engage. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් අපි හිතමු අපි මේ ඩිසයින් එක කරේ ගෑනුන්ට කියලා. මේක සමහරවිට පිරිමින්ට මේ ඉන්ටර්ෆේස් එක පෙන්වුවොත් එහෙම සමහරවිට කම්පලීට්ලි අනිත් පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමරිකාවේ කරපු එක ලංකාවේ ගෙනල්ලා ඉම්ප්ලිමන්ට් කරොත් ඒ හරියන්නේ නැහැ. සමහරලාට කොළඹ අයට හරියන්නේ ඌ ඒක අපි ගමේ ගිහිල්ලා ගත්තොත් එහෙම ඒ හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර ඕක වෙන අමාරු සබ්ජෙක්ට් එකක් නේ තිල්න. ඒක නිසා ඕක ඇත්තටම මම කියන්නේ හොඳ මාකට් එකක් තියෙනවා කියලා හරියට කරනවා. ඒකත් එක්කම ඔය මේ දැන් ගොඩක් UX අරම ටොක්ස් මේ ඔගනයිස් කරනවනේ කට්ටේ. ගොඩක් ඒවා ඉතින් දැන් මන්නම් හිතන්නේ ඇති මේ UX is not UI කියන ටොපික් එකම කරන එක දැන් ඇති වගේ දාමෝකම කරන්න නැතුව ඉස්සරහට දෙන් තවටයක් නැති ඊට වඩා කරන්න කට්ටිය දන්න <laughs> හොඳ ටොපික්ස් කන ගැන ප්‍රක්ටිකල් දේවල් ගැන කතා කරන්න ඕ ඇතර මනන් කියන්නේ තමන්ගේ යස් එක්ස්පිරන්ස එක ෂයා කරන්න ඕන්න දෙගෙන අපි මේක කරලා මේ චේන්ජෙක් කල්ලා අපි මේ ඔඩියන්ස එකේ එකැන ඇත්තරම මම යුක් දකින්න හෙන්නම ඩේට සෙන්ට්‍රික් දෙයක් කියලා. ඒ කියන්නේ data මත depend වෙන එක. කියන්නේ දැන් අපි කියතුම අපි මුද්දක් විකුණන්න හැදුවේ මුද්ද විකුණන්න හැදුවේ වයස 35යි 45යි අතර කට්ටියට ඒකට ඒ මුද්ද බලන්නහම අපි iPhone දැන් උදාහරණ ගත්තත් අපි සමහරලාට අපි data දන්නවා මේ screen size එකේ resolution එක අනුව විකුණන්න පුළුවන් තියෙන සම්භාවිතාව වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ උදාහරණ ගත්තත් අපි හිතමු හොඳ high resolution එකකින් කවුරු හරි සයිට් එකට ඇවිල්ලා ඒ ප්‍රොඩක්ට් එක දිහා බලන සමහරලාට යාට ඩිස්කවුන්ට් එකක් නොදෙන්න පුළුවන්. මොකද යාට තියෙන බයින් පවර් එක වැඩි. එතකොට අපි දන්නවා අඩු රෙසලූෂන් එකකින් කවුරු හරි ෆෝන් එකේ මොඩල් එකෙන් දැන් ජේටුව එකකින් වගේ අපේ වෙබ්සයිට් එකට આવුත් මම දැන් තීරණය කරන්න පුළුවන් මෙයාට දින බයින් පාවර් එක මෙච්චරයි කියලා. ඒකට කන්වින්සින් ෆැක්ටර් සෙට් කරනවා ඩිස්කවුන්ට් එකක්. ඒවත් UX ඉතින් ඔයගේ ගොඩක් මම e-commerce පැත්තෙන් කතා කරන්නේ මට ඉතින් තීරණ සබ්ජෙක්ට් එකේ නමුත් අනිත් හැම දෙයක්ම ගත්තොත් ඔය දේ තමයි නේ තියෙන්නේ. ඔව්. <coughs> තියෙන්නේ. තව ප්‍රශ්නයක් අහලා දෙන්න. ඒකන උත්තරත් දීලා දෙන කට්ටිය. WordPress ඒ වගේ සයිට් තියෙද්දි සයිට් මට හදාගන්න පුළුවන් ඒක. වෙබ් ඩිසයින් ගොඩක් දුරට ඉගෙන ගන්න එක වැඩක් වෙනවද කියලා. ඉතින් අවශ්‍යතාවය මත තමයි. ඇත්තටම ඒ කියන්නේ IT කෙනෙක් කරන්නේ හරි තමන්ගේ පොඩි බිස්නස් එකකට හරි වෙබ්සයිට් එකක් හදාගන්න ඕන. ස්ටැටික් සයිට් එකක් කියලා. එතකොට ඉතින් වෙබ් ඩිසයින් කියලා වෙබ් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. ඒ වගේ දෙයකට. හැබැයි වෙබ්සයිට් කවරු හරි වෙනුවෙන් හදන්න ඉන්නවන ඉතින් වර්ඩ ප්‍රෙස් වලින් හදලා පොහමරි සයිටක් ඇටව කියලා ඊට වඩා දෙයක් ඕක ගොඩක් කියලාට ප්‍රශ්ටේලා තිට පුද්ධික බෙබ්ඩිවල පස්ලා කියලා කට්ටේ තන් ඉන්න මේ වර්ඩ ප්‍රෙස් ඉන්ස්ටෝල් කර තීම එකක් ඔය හරි Google කරලා හොයාගත්ත තීම එක දැම්ම ප්ලගින් ටික දැම්ම එහෙට මේට කන්ටෙන්ට් ටික බුවාම ඒ වෙබ් ඩිවලොපර්ස් කියලා කියලා නෑ ඒ වෙබ් මාස්ටර්ස්ලා වෙබ්මාස්ටර් කියන්නේ වෙබ්සයිට් මැනේජ් කරන්න ඉන්න කඩ වෙබ් ඩිවලොපර් කියලා කියන්නේ අර ගන්න තීම් එක හදන්න පුළුවන් එක. එහෙම දැන් අටෝල හදන මේ අර CSS එකක්ෙන් බැලුවාම එයාට දාලා දිනේ ඔදක්කා. දැන් අනිත් එක තියෙන්නේ අටෝල හදන ඒවා ප්‍රශ්න තියෙන්නේ ඕවා හැක් වෙනවා සතියක් විතර යනකොට. දැන් අර හොර තීම් එහෙම ඩවුන්ලෝඩ් කරාම ඔයගේ කෝඩ් ඩෙම්බෙඩ් කළාමයි එන්නේ. අනේ වන්ද. තිල්ලගේ කමෙන්ට් මොනවා? ඔය ගැන මේ මන්න හිතන දැන් ඕක පර්සනල් ලෙවල්ලය ගත්තම නවනට බිස්නස් ලෙවල් එකට ගියාම බිස්නස් රික්කෝවන්ට අනුව ගොඩක් එකන්නේ චේන්ජස් හරි නැත්තැකැන් තියෙන සිිටමයක් ගන්නවන දැවඩ ප්‍රෙස් එකක් කෙලිතන්නක වඩ ප්‍රෙස් එකක් බිස්නස් රික්වාමටට හදන්නගම සමහටඒක හොඳ නැති ඩිසිෂනයක් කන්න පුලුවන් ඇයි අපිවට ප්‍රෙස් යස් කරන්න කෙලෙ ොඩති එක සමාර වෙලාවට එක කස්ටම් මුලින් දම්ම ගැන් ෆ්‍රම් ද ස්ක්‍රච් හදන්න වෙන වෙන්න පුළුවන් ඒ විදිහට ඉතින් රික්වාමට කනුව තමයි වර්ටස්වලින් ගත්තිල්ල සමහර සමහර ක්ලයින්ට්ලා ඩිසයින් එක දුන්නහම ඒකටම හරියටම හදන්න එකට අපි මොන ප්ලගින් පාවිච්චි කරත් මොන තීම් දැම්මත් ඒක ක්ලයින්ට් අදාල්න දැන් කරන්න අනිත්තන පොත් තීම එක සිලෙක්ටරගෙන මේ හොඳ මේක ලස්සනෑ මේ අපි මේ විදියට කරම කියලා කියනවා ඇති එච්චරදමයිති මෙහෙමයිති ප්‍රශ්න වෙලාතිද අද අද කාලේ ලංකායි මාගට්ටෙක් ගත්තත්තේ වෙබ්සයිට රුපියල් දහදාට හදාගන්න තමයි කට්ටි උත්සා කර ඉති ලෙවල්ලකට වෙබ්ඩිවලප වෙන්න නම් ඉතින් ඇතරම ලොකොට ඉඳගෙන ගන්න ඕන්නෑ තීම් එකක් ගත්තා ඩවුන්ලෝඩ් කරා කන්ටෙන්ට් එක. තීම් WordPress install කරන් දාන්න. WordPress install කරන්නත් දෙයක් නැහැ නේ. one click one click install දානනේ. <laughs> තීම් එක දාගන්න විතරක් දන්නවනේ දැන්. උදාහරණයක් ගත්තොත් මේ සමහරවල් ලැජ්ජයි කියන්නේ දැන්. මට මේ ළඟදී පොඩි වැඩක් ආවා මේ කියන එකත් හරි නෑ වුණාට ඉතින් කියන්න නැතුවත් බෑ. ලොකු කම්පැනි දෙකක් එක්ක වෙලා ලොකු බැංකුවක වෙබ්සයිට් එකක් හදලා වෙබ්සයිට් එක හදලා ලොකු කම්පැනි තුනක් ඉන්වෝල්. දැන් බැංකුවත් ඉන්වෝල්, බැංකුවේ IT කට්ටියත් ඉන්වෝල්, ඊට පස්සේ ඒක ප්‍රජෙක්ට් එක ගත්ත ලොකු මීඩියා කම්පැනියක් ඉන්වෝල්ඩ් ඒගොල්ලෝ අවුට්සෝස් කරපු වෙබ් ඩෙවලොප්මන්ට් කම්පැනියක් ඉන්වෝල්ඩ් මේක දැන් කොමර ගිහිල්ල දැන් අර කම්පැනි බැංකුවෙන් සවරකක් දීලා මේකට දැන් ඉන්ස්ටෝල් කරන්න කියලා. දැන් අරගොල්ලෝ දන්නේ WordPress වසී පැනල් එකේ ගියා WordPress එක ක්ලික් කරා WordPress මේ WordPress හදලා තිබෙත් මේ බැංකුවට. <laughs> WordPress ඉන්ස්ටෝල් කරා WordPress වලට theme එක දැම්මා theme එක දාලා දාලා ඒකත් අර දැන් මට hina ගියා ගියාම මේ backup ඒ කියන්නේ WordPress එක backup ගන්නෙත් plugin එකක් දාලා. ඒ plugin එක දාලා ඒ plugin එකෙන් backup එක download කරලා ඒක ගෙනල්ලා දැන් අතන install කරන්න ලෑස්ති කරලා. ඒකෙන් mail කරනවා ඒ වගේ. ඔව් එහෙම එකක් කරලා තියෙන්නේ. දැන් අර server එක දැන් cPanel මොකුත් නැහැනේ. Linux CentOS නිකන් server එකක් දීලා තිබ්බේ. ඉතින් ඒක දාගන්න තේරෙන්නේ නැහැ. දෙක එක ඒවා ඉන්ස්ටෝල් කරලා දැන් ඊට අමතරව කොච්චර දක්ෂද කිව්වොත් එහෙම මේ දැන් බෑ ඒ කියන්නේ බෑ මිනිමල් එකක් ඉන්ස්ටෝල් කරලා තිබ්බේ දැන් ඒකට මයිස්කල් ඉන්ස්ටෝල් කරන්න බැංකුවෙන් කියලා ඉන්ට්‍රෙන්ට් දෙන්න සවරකට ඔකොල් ඉන්ස්ටෝල් කරන්න කියලා එමුන්ට ඒකට ආගිව් කරන්නක් තේරෙන්න තින්ද ගීල මයිස්කල් කොයින් හරි ඩවන්ලෝඩ් කළ RPM එක සවරකට ගෙනල්ලා ඉන්ස්ටෝල් කරන්න try කරනවා. ඉතින් එහෙම ඉන්ස්ටෝල් කරන්න බැරි ඩිපෙන්ඩෙන්සි 100ක් විතර පොප් අප් වෙනනේ. ඔන්න ඔය ලෙවල් එකක් තමයි වෙබ් ඩෙවලොප්මන්ට් වල තියෙන්නේ. ඒගැන අපි කතා කරන්න අර ඩෙව්වොප් සහ කතාව කතා කරන්න පුද්ති අපි මතක කාලෙකට කල කට්ටි අකමතින මේ ඩෙවොප්ස්ල කම්පනිවලට නද ඕක තමයි අර කලිය ඩිස්ටිංවිෂණයක් තිබන ඒ කම්පනිය වෙබ් ඩිවලප් කරනෙක් කෙනා වෙනයි ඩෙව්වොප්ස් ටීම් එකක් ඉන්නා මේක ඩිප්ලෝයි කරන්න කියලා hmm. ඔය එක්ස්පීරන්ස එක ලොකුවට වෙනස් වෙන තිබ දන්තිමට එක මහිතන කරගන්න බැර මොකද ම මම එක ප්‍රේමයකට තර කතාගල මංගේල ඩෙමෝකින් ස්ටෝ කල දිල මගේ මේක කල්ලා ආවා ඊටසේ මට ඉතින් ඊට පස්සෙත් කෝල් එකක් එන දැන් අපි අප්ඩේට් එකක් දැම්ම කොහොමද මේකට දාන්නේ අන්න ඒ ලෙවල් එකට. ඒ කියන්නේ ඒක වෙලා තියෙන අර හැම දැන් කම්පැනි වල වුණත් හිතනවා දැන් මේ වෙබ් ඩිවෙලොපර් කෙනෙක් ගත්තා මේ මිනිස්සයා ඔක්කොම ටික කරයි. මේ ඔක්කොම ටික දන්නවා මේ ඔක්කොම ටික කළ යුතුයි කියලා. එහෙම පුළුවන් නම් ඉතින් හොඳයි ඉතින් ඒ වගේ පඩියක් දෙන්න පුළුවන් නම්. නමුත් ඉතින් එහෙම හැමෝම හැම දෙයක්ම දන්නේ නැහනේ නේ. ඉතින් ඔය වගේ තමයි වෙබ් ඩෙවලොප්මන්ට් මේක මට හිතුන ඇයි දෙයනේ පලවිනිම මේ වඩ ප්‍රෙස් දැම්මි කියල මේ වගේ ඕවාගේකට මං ඇත්තනම මේ රකමෙන් කරන්න දැවගේ සිකරට තියන්න ඕන්න දැනක කාට හගෙන න්නන ඇත්තම ටික් සයිට ජනරට එකන බැක්කෙන්ට එක තියෙන ලෝකලි බඩ ප්‍රෙස්සගේ එක චෙන්ජක බඩ ප්‍රෙස්සල කල ටික් සයිට ජනරට කරන්න කල අරගෙන් පේජස්ටි හදලා ඩිප්ලයි කලදාන ොට පප ඕනෙන්න කිසි දෙයක් ඕනෙන්න සයිට් මොක දේව චේන්ජෙන්න්න බැනරගත් චේන්ජේ ටෙක්ස්ට එකත් චේන්ජේ ඕවරෙන්න්න මේ ලොකු සිිස්ටම් දුවන්නේ නෑනේ <laughs> ඩයික ඩයිනමිකලි කටෙන් ඩිලිවර එකක් නෑ හැමෝටම් පෙන්න එකම සයිට්කන ඒ වගේ කරන්න විට වඩා ලයි් එක හරිලෙස් ඔන්න ඕක තමයි ඉතින් වෙබ් ඩිපලප කෙනෙක් හරියට වෙනගේ වටිනාකම් වගේ හැබැයිති ඔවාගේ උනා කියලා ඒවගේ පඩිගවනාද කියෙන කාය කොශ්න වන ති මේ තව ප්‍රශ්නයක් අපෙන් අහල් තියෙනවා මේ how to compete countries like India බංගලාදේශන් පකිස්ානන් ගෙට් පෝ බිපන් කැපියෝ ප්‍රජෙක්ස්ටාව කන්ට්‍ර කියලා ඕගැන මටනං කියන්න තියෙන මේ අපේ හිතනතාක් තාක්කල් දැන් අපිට වැඩ කරන්න ගැන දැන් අපි හිතන තාක්කල් ඉන්දියාවේ ඉන්න ඩිවලපර්ස්ල අපිට වඩා වැඩ කරන්න බෑ හරි අපිට වඩා කොලිට නෑ හරි අපිට ඒකොලොත් කරන්න බෑ කියල මන්නම් හිතන්න අපිට කැනවෙලවෙල්ලකට යන්න පුළුවන් කිය තිල්න ඒක දැන් ඒ මාගට්‍රේට් ඇත්තනම ඩිපෙන්ඩෙන්නේ මේ ඒගොල්ලඟ ඇවේලබිලිට එක ඒවානුවනේ අතකොට දැන් <coughs> දැ ඇත්තටම අපිට ඒකර කම්පිට් කරන්න අමාරු ගති අත්තිනවා අමාරු ගතියක් කියන රේට්ස් වලට මෙහි දං අපි එකන එක පාඩ ඒක පාඩවෙන ඉති ඉති ඒකට කරන්න කියන මෙහෙමයි එක මේකක් තමයි අර අපි ප්‍රොෆයිල් එකක් හදාගන්නවන කොලිටි වැඩ කරනවා කියල දැ කලයින්ට් ලත් එකක ජාතින්න ඕනි සමහරවින්න නිකාර ශොපින් යන කට්ටන්න තැන් දෙකතුනකින් බැලවා අඩුම තැන්ට ටක් ගාලා ගියා. එහෙම ඉලද අර බැංකුවටත් වෙලා <laughs> එහෙම ඉන්නවා ඉතින් ඒ වගේ කට්ටියව ගන්න බෑ අපිට කම්පිට් කරලා කරන්න බෑ අර රේට්ස් එක්ක. හැබැයි එහෙම නැතුව අපි හොඳ ප්‍රොෆයිල් එකක් බිල්ඩ් කරගෙන තියෙනවා නම් සමහර ක්ලයන්ට්ලා ඉන්නවා ක්වොලිටි එක ඕන. ඒ වැඩවලට ඉන්වෙස්ට් කරනවා. ඒ වගේ ඒ ඒ ඇඩ්වාන්ටේජ් එක තියෙනවා තාම. නැතුව අර රේට්ස් වලට කරන්න ඉති ඒකම කියනෙද අපේ මාගට්ට හැදිල ඒකයි දෙන්නේ විදම දින මනසක ජීවත්වෙන්නේ ඊට වඩාඩිය වැඩ කරන්න හෙමයිති මනන් දකින්න සාමන මන වැඩ කරන්නට මං අඩුවට වැඩ කරන්න මගේ ගාන්ට අයනත මගේ කෙලෙමක්න මොකද මට මේ මෙතෙට එන්නත් මෙච්චර ගානක් යනවා කියන්න අපි දෙන්නගම කාලය අපරාධක සමාර මිනිසර ජොබ්බෙක් ගන්න කියක් හරි මේ කද මේ ළඟලිවන් අර මගේ යාලුව එක පිටරට ප්‍රජෙක්්ටක් ගන්න කතා ගන්න ට ති මිනිස හට එක අඩු ගන්න මංක මගේ රේට්ක මේකයි මෙම ඒ පිපින්සට මෙචර ගැනට හොඳරම දේන පිළිමින් චොරහිද තව මේ අපිට දෙන්න හදන්න කෙලක වැඩේ නමුත් එයා හදන්න මචන් හොඳටත් කරගන්න සහ පිළිපෙද මගේ අනිත්‍යාලෝකෙන නෑන අපි ප්‍රජෙට්ක් ගම කෝමරි කල්ල ගම කතා කරපන් අපි අඩුවට කරමු ඕ ඕ එන්නත් ගොඩ ඔක්කො වෙනවා මම යාට කලින්මක නෑ අපි චාර්ජ මේකයි මේක වට සැකනම් මට එකම දේ කරන්න බලා අපි ටාස් පහක් විතර දෙන්න අපි ටාස් පාවිවර කළ ප්‍රී ඔෆ් චාර්ජ් කළ දෙන්න ඒ ඇරෙන්න නම් මේ කම්ප්‍රොමයිස් කරන්න බෑ අපේ කොස්ට් එක මේකයි. සමහරවිට ජොබ් එක නැති වෙනවා පුත් දැන් මේක හම්බොන්නේ නැහැ. ඒ මනුස්සයා කෙලිම කව දෙන්න බෑ අඩුයි. දැන් අපි දුක අඩුවට ගත්තා කියලා අපි ඊට පස්සේ ඉන්නේ රිලැක්ටන්ට් රයිට්. දැන් උදාහරණයකට මම දන්නවා දැන් ඔය කම්පියුටර් සර්විස් රෙපෙයාර් කියන ඉන්ඩස්ට්‍රි එක කාලා නැතින කම්පැනි වල 500ට කම්පියුටර් හදනවා. මාසෙට 500ක අපිට මේකක් ගෙවන්න අවුරුද්දට 500 කම්පියුටර් අපි ඇවිල්ලා හදනවා. බුද්ධික හිතන්න. අපි හිතමු දැන් කම්පියුටර් එක Windows දානවා. හරි. Windows ද මිනිසුන මේ අර කාලය කියන එක තේරුම් ගන්න ඇති හරි ප්‍රශ්නයක් රයි. එතකොට මම අපිතම දැන් මම නාවල ඉන්නේ කම්පියුටර් එක හැදුනේ අපිතම මේ World Trade Center එකේ කියලා. එතකොට බබ World Trade Center එකට යන්න ඕන. මම දැන් ඔය කියන හදිස්සියටත් කට්ටියට එන්න ඕනේ. එතකොට අපිතම මම Uber එකක් දාගෙන හරි Pikmi එකක් දාගෙන හරි මොකක් හරි මොකලක් දාගෙන යනවා රුපියල් 300ක් යනවා. තුන්සියක් යන ඊට පස්සේ ඔතන ගිහලා Windows install කරලා ඔගේ backup ටික run කරලා ඔය ටික කරන අඩු ගානේ අඩ්ඩු ගාන පැය තුනක් අතන ඒකත්ද සිතේකට ගියම ගිය ගමන් පැනලා කරන්න කරන්න බෑනේ හොයාගෙන තැනක් ඊට පස්සේ ගිහිල්ලා ඔය අතර දවල්ට කන්නත් එපා දැන් ගියාට පස්සේ දවල්ට කන්න ඔය හරිය පෑල්ලට බැලගොත් අඩ්ඩු ගානේ අඩුම බත් පැකට් එකක් රුපියල් 200ක් ඒතකොට දැනට මගේ කොස්ට් එක වෙලා තියෙනවා රුපියල් 450ක් 500ක් ඊට පස්සේ මම පැය උතන 3ක කාලෙත් තියෙනවනේ. ඒතකොට දවසට මම පැය 3ක් අයින් කරා. මට දැන් දවසට පැය 8 නම් වැඩ කරන්නේ. කැම්ප පැයත් අඩු කරාට පස්සේ මට ඉතුරු වෙන ප්‍රමාණයකුත් තියෙනවනේ. ඔය ටික කළා අවුරුද්දට රුපියල් 1500ට හරි 500ට හරි දාන්න වෙලා ওই කම්පියුටරේ හදන්න තුන් පාරක් යන්න වුණොත් මොකද්ද තත්ත්වය? හැබැයි ඔය මනුස්සයට ඕක ආවේ නැත්තම් අර කම්පැනි අපෝ වැඩක් නැහැ උට කතා කරලා එන්නේ නැහැ කතා. මොකද එකක් තමයි යන්නේ අකමැත්තෙන්. මොකද දන්න එක කොස්ට් තමන්ට කරන්න පුළුවන් බැරි ගන්නට වැඩ ගන්න මොකද අර මන්සේ ගන්න හොයාගන්න. එතකොට දැන් මම ලොන් ටර්ම් පාඩුවක් වෙන්නේ මොනවාද? ලොන් ටර්ම් ගත්තොත් මේක පාඩුවක්. එක දෙපැත්තක් පාඩු. එකත් අර මනුස්සයාටනේ චොර එක්ස්පීරියන්ස් එකක්. අනිත් එක තමයි තමන් ස්ට්‍රෙස් වෙන්නේ. ෆෝන් ආන්සර් කරන්නේ නැහැ, කට් කරනවා, යන්නේ නැහැ. අන්න ඒවා. ඉතින් ඒක නිසා දැන් මිනිස්සු ගන්නකොට මම ඕක පැහැදිලි කරගන්න. මොකද මම කතා කරගෙන මම එක මීටින් එකකට ගියා. මොකක් හරි කම්පැනි එක මම හරි ඒ ගොඩාක් කාලයකට කලින් මීට අවුරුදු 6කට 7කට විතර කලින් කතා කරලා ගිහලා මං කෝවා ඊමේල් සොලියුෂන්. මං කෝවා මගේ cost එක මේකයි. මෙච්චරයි තමයි මගේ මේක වෙන්නේ. ඊට පස්සේ මට කියනවා නෑනේ දැන් ඔයා මේ මාසෙ කියන ගාන අපිට අවුරුද්දට කොටේෂන්. මං කෝවා එහෙනම් ඇයි මට ඉවේ එන්නවක්වත් කිව්වේ මේක කියන්නේ. ගැනක නෝ බ්‍රේනන ඒගොල ගොයන්ට අඩුවට ගන්න මංකව කරුණා කල්ල හෙම කියන්න පම මෙතැන්ට එන්න මට ගියා ඔගොල්ලො අවුරුද්ධට ගෙවනා කියන ගානුක රුපියා හයදහත් දහත් දහද ගවරට කොටේෂන් ඇදිල අවුරුද්ධට මංකව මට තෙල් ගහන්න යන ඔයිට වඩා කියලා මේ තෙන්ට අවුරුද්ද හතර පාරක් ඒක නිසා කරන්න බෑ ඉකොනොමිකල් නෑ මගේ මාසට ගානක් තියෙනවා මගේ පැයකට යන ගානක් තියෙනවා මං ඒ ගානට අඩුවෙන් මම කරන්න මං හරියට කරා ඉවරයි දුන්නේ ආය අවුරුද්දකට පස්සේ කොටේෂන් එකක් ආය කතා කළා. මම හිතන්නේ කොටේෂන් 3 4ක් ගන්න ඕන එකක් තියෙනවනේ කම්පැනි එක මේකක් ගන්නවනේ. ආය දුන්නා. මං කෝ කෝල් ඇද්දිල මීටින් එකට මං කෝ එන්නේ නම් මට මේ ගාන නම් ඊට පස්සේ නෑ නෑ කියලා මං කියන. තුන්වෙනි අවුරුද්දෙත් දුන්නා. තුන්වෙනි අවුරුද්ද කතා කරේ අර කෙල වෙලා දැන්. තුන්වෙනි පාරටත් කෙල වෙලා. ඉතින් ආය මීටින් එකක් තියාගම අපි මේකට මොකද්ද කරන්න වෙබ්සයිට් එක ගොඩක් කරනවා. ඊට පස්සේ ගිහිල්ලා ගියා මෙහෙමයි අපි කරනවා. මං වාට එකම උදව් කරන්න පුළුවන්. මනී බැග් ගැරන්ටි ඔය අපේ සර්ච් කරා දවස් 90ක් දුවලා බලන්න දවස් 80 ඇතුළත වැඩ කර බොඩාරි අවුලක් උනත් ෆුල් රිෆන්ඩ් එකක් දෙටක් ඊට පස්සේ කස්ටමර් ඕකේ වුණා ඉතින් දැන් ප්‍රශ්නය නැහැ දැන් අවුරුදු මම හිතන්නේ දැන් අවුරුදු 3ක් විතර ඔබර මාත් එක්ක ඉන්නවා ඉතින් ඒකයි වෙනස ඒ කියන්නේ අර දැන් මම මට දැන් එතෙන්ට එන්නකොත් මම දුකකින් නෙමෙයි යන්නේ මොකද මට ගාණක් හම්බ වෙනවා මට මගේ ප්‍රශ්නය අවුලක් නැහැ මං ඉල්ලපු ගානට ඒක ඒ කියන්නේ අර තමන්ගේ එකක් තමයි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ වටිනාකම නේද ඉල්ල. අනිවාර්යෙන්. සමහරවෙන් හිතන් ඉන්නේ උහෙන්නට වටිනවා කියලා. ඕරේටඩ්. <laughs> දැන් අර දැන් ඔය ඔය සර්විස් සෙක්ටර් ගොඩක් අය කතා කරපින්න ඉන්දියාවේ ක්වොලිටි එක සමහරලාට මෙහෙම වෙන්න බලන්න. මම පැයට ඩොලර් 300ක් charge කරනවා. හරි? දැන් තව එකෙක් ඉන්න බලන්න පැලට් ඩොලර් 50යි charge කරනවා. හැබැයි වැඩක් කරන්න කොහම අරු අර වැඩේ කරන්න පැය 10ක් ගන්නවා. ඒතකොට 50ව 10යි. මම හැබැයි පැය ඒක පැයෙන් ඉවර කරනවා. ඒතකොට කොහොමද ලාභ? ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙන ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කියන ගොඩක් වටිනවනේ. එක්ස්පීරියන්ස් කියන ගොඩක් වටිනවා කියලා කියන්නේ දැන් අපි මොන හරි වැඩක් කරනකොට අපි ප්‍රීවියස් එක්ස්පීරියන්ස් එකෙන්නේ දන්නේ මේක මෙහෙම වෙන්නේ මේ හින්දායි කියලා. නැත්නම් උපත්යෙන් අපේ ඇඟේ ආවේ නැහනේ මේක මෙහෙමයි කියලා. ඒ එක්ස්පීරියන්ස් එකෙන්නේ තමන් කොච්චර වැඩ කරාද, තමන් කොච්චර දේවල් try කරලා තියෙනවද, කොච්චර වැරදිලා තියෙනවද. මොකද වැරදිලා නැත්නම් ආයි අපි දන්නේ මෙහෙම එකක් වෙන්නේ මේක නිසා කියලා. හරිනේ? <laughs> වැරදිච දැ මහම සමල්ලට මොනහරි දෙයක් කරට රේක දැකව මට දෙන්න චක් මේකෙන ගේසෙක් කියල මටක් ගාල මේ හදාගන්න ඒඉතින් ඒදේ හදාගන්න එකක් තමයි ම දැකති අපේ මිනිස්තන්නේ සටිපිකට්ටක් කරගෙන ලාස්සකට කියල කෝස්යක් කරද මං මෙයාද අපේ වත්සම් රූප එකෙත් එක්කෙන කාල්තිබ යාට මේ මොකරි එච්චන්ඩ ඩිග්‍රියක් කරට පස්සේ මේ බෙබ්ඩියලපගෙනෙක් වෙන්න බලන්ද කියලා ඉතින් <laughs> පඩි වැඩියෙන් ගන්න. ඉතින් එහෙම ඩිග්‍රියක් කරපු කාට වෙබ් ඩෙවලොප් කරන්න පුළුවන් නම් ඒක ඒ කියන්නේ තමන්ගේ වටිනාකම ඇසෙස් කරගන්න දෙරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ දැන් තමන් ජොබ් එකකට ආවද උදාහරණ ගත්තත් අපේ ඔෆිස් එකේ පොඩි මල්ලි කෙනෙක් ආවා. ජොබ් එකක් හොයාගෙන. ඉතින් ඒ මනුස්සයාගේ කතා කරාම මේවෙන් තේරුනේ මේ යා ඒ වැඩේට ඒ එයාට දැන් ඉන්න ජොබ් එකේ ගෙවන ගාන වටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මනුස්සයා වෙන වැඩක් කර කර හිටියේ. ඒ උනාට එයාට වෙන දෙයක් කරන්න අපිත් එක්කනේ මං කෝවා. ඉතින් මෙහෙමයි පැහැදිලි ප්‍රශ්නේ. ඔයා ඔය කතා කරපු විදියට ඔයා කියන විදිහට මම සාමාන්‍ය ඉතින් අර මූණටම කියලා කියන්නේ මනුස්සයාට අඩු ගන්න හැදෙන්න පුළුවන් කියන හැදෙනවනේ කතා කරලා මෙහෙමයි හරියන්නේ මට ඔයාට දෙන පඩියෙන් කියදකම තුනෙන් එකක් වගේනේ පොඩි එක පොඩි මල්ල තුනෙන් එක තුනෙන් එකක් වගේ පඩි ගෙවේ ඔව් තුනෙන් එකක් වගේ පඩිය දෙන්නම් ඔයා ඕන්නම් කැමතිලා ඉන්නේ ඒකත් ප්‍රොබේෂන් කියලා ඉතින් ඒ මනුස්සට ඉගෙන ගන්න තියෙන උමනාට ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඩෙඩිකේෂන් කියන එක රයිට් හා මම එන්නම් කියලා අර වැඩි පඩි ජොබ් එකෙන් අයින් වෙලා ආවා. ඉගෙන ගන්න. ඒ මනුස්සයා මම දැන් ඒ කියන්නේ ආපු ලෙවල් එකේදී කියපු උත්තර කතා කරපුවා අර ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන තේරෙන ඌ කර ප්‍රොජෙක්ට් එකද වෙන කවුරට කර ප්‍රොජෙක්ට් එකද කියලා හෙන්නම චොර ඉන්ටර්විව් එකට ෆේස් කරා. කෙනට එක්ස්පලේන් කරගන්න කිසි දෙයක් වෙන්න ද අප ඔෆිස්සකට ඉල්ලා වැඩ ටික දීලා අපේ ඇත් එක මාසයක් වැඩ කරනකොට පුදුම ඉම්පරූමන්ට ඇති ඒකැන්නේ බෑ කියල දෙයක් නෑ ගැන අටිගෙන ගැන තමන්ට කරන්න ඕන්නම් ඉගැන්නේ අන්න එක ඉති ඒ අයගේ ලයිෆ් එකේ ග්‍රෝත්තක එහෙම ඉක්ම එක දැ මම මම වනත් කියනවා මරු වැඩේ හොඳට කරා හරි කරා ඉගැන බෑ කියන එක නෙමේ තන අදහස් ගන්න කොච්චර ඉක්මට තමන් පිකප් කරගන්න නිසා කොච්චර ඩෙඩිකේෂන් එකක් තියෙනවද දැන් කවුරුත් මං හිතන්නේ මේක අහන උන්ගේ 99 9ක්ම වුණත් Tamanට අඩුපඩියකට ජොබ් එකකටයි කියලා යනවා <laughs> නෑ ඒකෙන් මිනිහෙක්ගේ මයින්ඩ් වල නමුත් මම දකින්නේ ඒ මනුස්සයාගේ අනාගතේ ඊට වඩා හොඳ වෙයි. ඒ කියන්නේ ඒ ඒ ඒ ඩිසිෂන්ස් හොඳයි කියලා. ඒක මට උනත් දැන් තේරලා තියෙන්නේ ඒ මනුස්සයා තව මාස 6ක හිටියොත් මට ඒ ගෙව් අර කියවන ගානට වඩා තුන් ගුණයක්වත් මට වටිනවා කියලා. ඒක නිසා තව කාලින්ග තව මේකක් තියෙනවා දැන් ගණන් කියනකොට දැන් අපි ඔය කම්පිට් කරන්න යනකොට මෙහෙම තියෙනවා දැන් සමහර ක්ලයන්ට්ලා එක්ක කතා කරනකොට තේරෙනවා නේ ඒගොල්ලෝ මේ ලොන්ග් ටර්ම් ප්ලෑන්ස් තියෙනවානේ ඇප් එකක් හරි මොකක් හරි යනවනම් ඒක මේ ෆේස් දෙක තුනකට තියෙනවා ඒ වගේ එතකොට දැන් ඒක ඉතින් අර <clears throat> ඒක මේ කොහොමවත් ඒකට අර මෙහෙම සිස්ටම් එකක් නැහැ ඒක අර අපිට නිකන් අර අපේ ගට් ෆීලිං එක තියෙනවානේ දැනෙනවානේ මේ මෙයාගේ ප්ලෑන් එකක් තියෙනවා කතා කරන විදිහට ඒ වගේ ඒවාදී අර කම්ප්‍රොමයිස් කරන්න පුළුවන් පළවෙනි එකේදී ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් මේ මොකද අර ලෝන් ටර්ම් මේ කමිට්මන්ට් එකක් තියෙන නිසා එහෙම තියලා ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ වෙන හින්දා එහෙම කරලා ගන්න එහෙම ඒක හොඳ පැත්තට එන වෙලාවල් තියෙන ගොඩක් කාලට එහෙම යනකොට ඒක හැබැයි ඉතින් අර සමහර එවුන් එනවා බොරු කියාගෙන <laughs> ලොකු ප්ලෑන්් පෙන්න්නගෙන හෙම ඒක දැනගන්න ඕන මේ අයිඩට ගන්න හැබයි අර වෙලා තියන දැන් ඔය ෆේස්ට පේස්සෙන කොටනම් ඕවටයක් හොයල බල්ලා තේරු කන්න ලේසි නමුත් ්‍රීලාන්සගේ කරනකොට ඒක සමල්ලට එමනසයි ජීවිතයට ප්‍රජෙක්්ටත් දෙන්න තියෙන චාන්සක තිෙනවා ඉතින් අර වෙලා තියෙන අර මම කියන්නේ හැමෝටම තමන් තමන්ව විකුණන්න සේල්ස්මන් කෙනෙක් වෙන. ඒක කරගන්න එකක් තමයි තමන් ඒ දේ දැනගෙන ඉන්න ඕනේ. කාත් එක්ක හරි කතා කරන උත්තර ඇත්තේ සමහරවිට මම දන්නේ නැති සබ්ජෙක්ට් ගැන මම කතා කරනවා. එකට අහන ඕන කෙනෙක් දන්නේ නැති දන්නා වගේ කතා කරනවා. නෑ ඒ වුණාට ඒක ටක් ගාලා හදාගෙන තේරුම් අරගෙන උත්තර දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කියන එකත් සමහරවිට වැඩ නැහැ. සමහර අය කියන මම අවුරුදු මම සමහරවිට ආගිව් කරනකොට මිනිස්සු කියන මම අවුරුදු 15ක් කම්පියුටර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. අවුරුදු 15ක් කම්පියුටර් ඉන්ඩස්ට්‍රි එකේ හිටියට වැඩ නැහැ. හැමදාම කරලා තියෙන්නේ මේ එකම දේ. දැන් ගොඩක් වෙලාව මම කියන්නේ ගොඩක් software company වල ඉන්නේ assembly line වලටස්ලා. ඒ කියන්නේ හැමදාම හැමතිස්සෙම කරන්නේ එකම දේ. ඉතින් ඒ මිනිස්සයාගෙන් අපිට අවුරුදු 15ක් කියලා ගන්න දෙයක් නැහැ. මොකද දේවල් try කරලා නැහැ. දැන් තිලින අපි උනේ නේ තිලින. අපි හැමදේම කරලා බලනවානේ. ඒ රිස්කෙක් ගත්ත නැත්තම් ඉතින් වැඩක් ඔව් දැන් ඒ ඒක තේරෙනවනේ මිනිහෙක් ජොබ් එකට ආවද අපි අපි හයර් කරාම තේරෙනව දන්නේ එක කෑල්ලයි ඒක විතරක් කර කර ඉන්න mm. තමයි උහෙනති හැමතිස්සෙම උත්සාහ කරන. එහෙම ඒව වැඩක් නැහැ. ඒසර ඒක අර ඉගෙන ගන්න අර තියෙන මේ ඒක මුල කාලේදී තිබුණත් පස්සේදී නැතුව ගිහිල්ලා නිකන් අර ඒක අර අර අලවෙන එක වෙනවනේ. හරි කම්ෆර්ටබල් වෙනවා. Taman කරන ජොබ් එක කම්ෆර්ටබල් වෙනවා. ඒ කියන්නේ මේක විතරක් කරනවා මේක කරාම ඇති. මං එහෙම මිනිස්සුත් ඒක හරි අකමැති වැඩ කරන සහ හරි බය වැඩ කරනවා. මොකද මං දන්නවා උත්තර දෙන්නෙත් බොරු කියලා. මොකද ඒක ජීවිතේ දන්නෙත් නැහැ දැකලත් නැහැ. මම ආස ඕන දෙයකට දැන් අපේ අප්පා. හැමගෙන දැන් අපේ අපි දැන් උදාහරණයක් මේ කවලා එහෙම නැදම පොටිත් අදදරේ බිත්තිවල මවයි කිව්ව පොඩි පොඩි මල්ලි දැක අප කෙන අදාලමන මින සොට් ඩිවල් කරන්න එද මංකෝ අරක ගහන්න මල්ල ටක් කට කියල මිනිිය ගලෝලා මේවා කල්ල කලිප් ගහලා කේසින් ගලල ඉටස මට දුකයිතිල කියලා මත් ඒක එක්කවලකද මට ඉන්න තිබන එනම්ඹගේ සින්නක් ගහපක් කියලා දැන් මම දන්නවා කේසින් එකට හයියෙන් මිටියෙන් ගවොත් එම ඒක පැල්ලනවා කියලා. නෑ. ඒ නෑ. ඒ කියන්නේ ඒ නෑ මං කියන්නේ දැන් දැනගත්තනේ මං කියන්නේ කවුරු හරි එහෙම දෙයක් දැනගන්නෙත් ඒක එක්ස්පීරියන්ස් එකනේ. ඒ කියන්නේ හයියෙන් මිටියෙන් කේසින් එකට ගවොත් දැන් උදාහරණ ගත්තොත් ප්ලාස්ටික් කේසින් එකක් ගලවන්නේ කොහොමද කියලා අක්ක කවුරුත් දන්නේ නෑ. හයි කරලා දිනවා. දැන් අරගත දැන් මං ආ නියම වැඩේ කරන අපේ කේරි හැක ලයිට් යනවා. ඊටසේ කමල්ට ගියාම කමල් බ්‍රේකර්ස් ටික දාලා දාලා දාලා ස්විච් දාලා තීරණය කරා ලයිට් වල තමයි අවුල තියෙන්නේ කියලා. ඊපස්සේ මම මේ පොඩි මල්ලිට ඔය මං හය කර මල්ලි ටිකෝ මල්ලි මේ ලයිට් වැඩ කරන්නේ නැහැ මේ පොඩක් බලන්නකෝ. ඌ ගිහිල්ලා බල්බ් ටික බලලා කොයි බල්බ් එකේද ලීක් එක තියෙන්නේ කියලා හොයාගෙන ඒ බල්බ් එක ගලවලා ආවා. ඊට පස්සේ වැඩ. ඉතින් ඔය මිනිස්සයව හයර් කරපු එක පාඩුද නැද්ද කියන්නේ? මට මෙතන කෝඩ් ලියන එකට වඩා මට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් එකක් කියන එකට වටිනාකම දෙන. ඒ කියන්නේ හැමදේ හැබැයි දැන් ওই මනුස්සයා ඔය ජොබ් අපෙන් කවදා හරි අයින් වෙලා ගියොත් එමේ ඊළඟ යන කම්පැනිට ලොකු ඇසෙට් එකක්. ඇයි මමට සොෆ්ට ඩියලපට තු ගන්නල් තිය බෙබ්සාරක දාගන්න තු ගන්නල් තින ජීවිතර දන්න ලිනක්ස් වැඩ කරන්න තු ගන්නද ලිනක්ස් වැඩ කරන්න ඊට පස්සේ වයරින් කරන්න දන්නවා ක්ලිප් ගහන්න දන්නවා කේසින්ට එක ගහන්න දන්නවා ඉලෙක්ට්‍රිකල් වැඩ ටිකක් දන්නවා <laughs> අන්න ඒකයි ඒ කියන්නේ දැන් බබුලත් ඇත්තට මගේ පළවෙනි ජොබ් එකේ මට හිතන්නේ මට ලැබිච්ච ලොකුම දේ තමයි කිසිම දෙයක් කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ හැම දෙයක්ම මම කරලා තමයි ඉගෙන ගත්තේ මම හිතන්නේ ওই ජොබ් වලට යනකොට හැමෝම කරන්න ඕන පළවෙනි දේ තමයි පොඩි කම්පැනි එකට යන්නේ. තිල්ලම කෝගයන් අනිවාර්යයෙන් මොකද මේ ඒ එක්ස්පීරියන්ස් එක මේ ගන්න බෑ ගොඩක් ලොකු අට අට පහ ජොබ් එක කවදාවත් ගන්න බෑ මොකද ඒක මේ තමන්ගේ කැරියකට විතරක් නෙමෙයි ලයිෆ් එකන්න ලොකු මේ දෙයක් ඔඩ උදාහරණකට මං දැන් මේ අපේ ඔය ටකස්සලු ෂෝරූම් එක දාපු එකේ මේ ගියාම මේ උරුල් ගාල සද්දයක් එනවා මම යනකොටම සද්දෙන් තීරණය කරා මුන් ලයිට් දාලා තිනවා ලයිට් දාලා තින LED දාලා තින LED දාපු එකට පවර් සප්ලයි එකයි කල් තිනවා පවර් සප්ලයි එකේ ෆෑන් එක අයින් කරගෙන ගිහලා යනකොට මම තීරණය කළා ගියේ ඇයි ඒක මන් දන්නේ ඒක මගින් ඕල් වෙලා තියෙන එකයි එක්ස්පීරියන්ස් එක. ඉතින් මම දැන් බැලුවා කවුරුත් හදයි කියලා තවත් දෙයක් විතර කිව්වා බෑ මම්ම නැගලා ඒක ගලවලා ඒක ෆෑන් එක ගලලා ෆෑන් එකට ඔයිල් දාලා හයි කරා මම දැනගත්තා මේක ප්‍රශ්නෙලා තියෙන්නේ පවර් සප්ලයි එකට දෙන්න පුළුවන් බර වැඩි ප්‍රමාණයක් කරන්ට් එක අදිනවා. ඒතකොට ඉතින් අර ෆෑන් එක PWM නේ තියෙන්නේ. මේ හයියෙන් කරගෙනවා. ඒත් අන්න ඒක ඒ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් කියන ඒවා හරි වටිනවා. මං කියන්නේ හැමෝටම ගිහලා ඔෆිස් එකේ ලයිට් හයි කරන්නයි මේ මේවා කරන්නයි කියන එක නෙමෙයි. නමුත් මං උදාහරණයක් ගත්තේ හැබැයි ඔබ try කළ බලන්න. අපි හිතමු ෆිසිකල් දේවල් නැතුණත් අඩු ගානේ වෙබ් ඩිවෙලොපර් කෙනෙක් නම් මම පිළිගන්නේ ඌට Word Apache install කරලා PHP install කරලා MySQL install කරලා WordPress හරි මොකක් හරි එකක් වැඩ කරන්න හදාගන්න බැරි නම් බෑම් සෑම් පරම මේවා දාන්න නැතුව මම නම් ගන්න වෙබ් ඩිවලොපර් කෙනෙක් කියලා. මොකද ෆවුන්ඩේෂන් ෆන්ඩමෙන්ටල් දේවල් දන්නේ නැතුව දැන් උදාහරණයක් මම ඔය සමහර ප්‍රොජෙක්ට් ඔය මේ වැඩ කරනකොට මං ගිහිලා ආනවා දැන් ආ මේ වෙබ්සයිට් එකක් දාන්න ඕනේ මේකට මොනවද රික්වයර්මන්ට්. එතකොට මම කියන රයිට් මොනවද PHP මොඩියුල්ස් දාන්නේ මොනවද සිස්ටම් රික්වයර්මන්ට් මොනවද versions බෑම්පල මොකක්ද තියෙන්නේ මංගේට එතනින් එහාට ඒක ගැන කතා කරන්නේ නැහැ ඒ කියන්නේ ඒ කියන්නේ තමන් වැඩ කරන අවශ්‍ය PHP මොඩියුල් එකක්වත් දන්නේ නැත්නම් තමන් ලියපු ෆන්ක්ෂන් එකට අවශ්‍ය මගේ PHP පැත්තෙන් ගත්තා. ඉතින් අර ඕක ලොකුවටම දෙන්නේ බුද්ධික .net developers ලා. .net වල වැඩ කරනවා මේ <laughs> Visual Studio දාගෙන ඒකෙන් web server එක start කරගෙන deploy කරනවා run කරනවා. actual server එක ගිහිල්ලා cloud එකේ deploy කරන්න උනවම ඉවරයි. ඉතින් ඒක නිසා DevOps කියන එක හොඳ වෙලයක්. ආ යම් හරි නවත්තමු. නෑ ඉවරයි එකයි දහතුන එකයි දහතුන එන හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රිය බුද්ධිකට ටටා බායි අපි ලැබර සතිය හම්බ ඉල්ල බායි good night හරි මේ මේ ලයික් කරන්න ෂෙයා කරන්න මොන හරි ෆීඩ්බැක් තියෙනවා නම් දාන්න මේ ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ සතියට දාන්න